හොඳයි. එහෙනම් මේ පිටුතුන්ට තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. පද්දජීව මහතා තෙසීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි. ඔව්. ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල පටන් ගත්ත කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ගෝණේ නිවීම ධර්මදේශනා අහන්න. හොඳයි. එතකොට දෙවෙනි ධර්මදේශනාව මම අන්තිමට අහුවේ. එතකොට ඒකෙදි තියෙනවා මේ දැන් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් උප්පදාය ඉමස්මින් ඉදං උප්පජ්ජති එහෙම කියලා. ඔව් ඔව්. ඉමස්මින් නිරෝධා ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඔව්. ජන්ති කියලා. ඔව් ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඔය කියන්නේ අපේ සිතේ ස්වභාවය. එතකොට ඕක නොතේරෙන නිසා නේද දැන් මේ සියලුම ප්‍රශ්න වෙන්නේ කියන එකත් එතකොට දැන් ඔබ වහන්සේ උතන අන්තිමට පැහැදිලි කරපු විදිහට ඒ කියන්නේ ඔය අනිශ්චිත ස්වභාවය කිසිම දෙයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව ඉන්නවා කියලා කියන්නේ එතනදී ඉමස්මින් අසති ඉදං හෝති කියන ස්වභාවයද කියලා මේ වගේ ස්වභාවයක්ද එතකොට ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට සංස්කාර නැත්තම් විඥානයක් පහළ වෙන විදිහක් නැහැ. <clears throat> දැන් සංස්කාර නිසාමයි විඥානයක් එයාගේ තන සකස් කරගන්නේ. සංඛාරපච්චා විඥාන. එතකොට සෑහෙන දුරට සංස්කරණ රාශියක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ. ඒ සංස්කරණ වල තමයි හිත විඥානය ගිහිල්ලා පැටලිලා මුල් බැහැගෙන පළපදියම් වෙලා වාසය කරන්නේ. එතකොට දැන් අපි වඩන විපස්සනාවක් කරහා ඔන්න ඔය සංස්කරණ සියල්ල නතර වෙනවා. නතර කරනවා. හිතන සංස්කරණ සියල්ල නතර කරගෙන විසංඛාර වෙච්ච හිතකින් වාසය කරනවා. දැන් රූපයක් දැක්කට යා ඒක සංස්කරණය කරන්න යන්නේ සද්දයක් ඇහුනට ඒක සංස්කරණය කරන්න යන්නේ. ඒක ඇහිච්ච මතින් නතර කරලා. ඒක මත කතන්දර ගොතන්න සංස්කරණ කරන්න අඩු වැඩිය දාන්න මොකක්වත් යන්නේ නැහැ. ගඳ සුවඳක් දැනුණාමත් එහෙමයි. ස්පර්ශයක් දැනුණාමත් එහෙමයි. රසයක් දැනුණාමත් එහෙමයි. හිතට අරමුණක් ආවහමත් ඒ අරමුණ ඉතින් ආපු විදිහටම යනවා. ඒ මත මුකුත් සංස්කරණ කරන්නේ නැහැ. ඉතින් එතකොට ඔන්න ඔය වගේ සංස්කරණ නොකරන හිතක් අපිට තියෙනවා නම් ඒ කියන්නේ විඥානයක බැහැ ගැනීමක් ඇතර නැහැ. සංඛාරපච්චා විඥානං කියන ඒ ඒ සම්බන්ධය දැන් බිඳිලා. ඉමස්මින් සති ඉදං හෝති. දැන් සංස්කරණ තියෙනවා නම් පමණයි විඥානයක් තියෙන්නේ. ඒ කියන්නේ බැහැගත්ත සංස්කරණ කරපු සංස්කරණ මත පදිංචි වෙච්ච විඥානයක් තියෙන්නේ සංස්කරණ තියෙනවා නම් විතරයි. ඉමස්මින් අසති ඉදං නහෝති. ඒ බඳු සංස්කාර නැත්තම්, ඒ බඳු සංස්කරණ නැත්තම් අර සංස්කරණ වල යැපිච්ච විඥානයක් එහෙනම් තේන්නත් බෑ. ඒ නිසා එතකොට ඉමස්මින් අසති දන්න හොති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. එතකොට මේ සංස්කරණ ක්‍රමානුකූලව ශේවියාමත් සමගම ඒකේ ප්‍රතිඵලය වෙච්ච ඒක මත යැපිච්ච අර විඥානයත් එහෙනම් ෂේ වෙලා යනවා. ඉතින් අපිට ඔය හිමස්මින් සති ඉදං හෝති හිමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියන ඔන්න ඉදප්පච්චේතාව. පටිසමුපාද න්‍යාය ඔය පටිසමුපාදය කියලා අපි සාමාන්‍යයෙන් දන්න අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලාගෙන අපි ඔය යන ඒ 12 අංගවල හැම යුගලයකටම දාන්න පුළුවන්. දැන් ඕක තමයි න්‍යායයත්. ඕක ඔය න්‍යාය තමයි අතිශය වැදගත් වෙන්නේ. ඉදප්පච්චේතා මූලධර්ම. මේ මූලධර්මය අපිට ඕනම මේ යුගලයකට යොදන්න පුළුවන්. දැන් මං යොදලා පෙන්නුවේ සංඛාරපච්චා විඥානං කියන යුගලයට. ඒත් අපි ඒතර භාවනාවේදී කරන්නේ එකතකින් මෙහෙම කියන්න පුළුවන්. අපි ක්‍රමානුකූලව සංස්කරණ අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනවා. එතකොට ඒ නිසා සංස්කරණ මත පදනම් වෙලා පහළ වෙන විඥානයත් අඩු වේගෙන අඩු වේගෙන ෂය වේගෙන ෂය වේගෙන යනවා. යම් වෙලාවක අපිට පුළුවන් වුණා නම් සංස්කරණ නතර කරන්න. එවනම් සංස්කරණ මත පහළ වෙච්ච විඥානයක් පහළ වෙන්න විදිහක් නැහැ. එතකොට අபிසංකත විඥානයක් නැහැ කියලා කියන්න පුළුවන්. කියන්නේ සංස්කරණ තිබුණොත් විතරයි විඥානයක් පහළ වෙන්නේ. දැන් ඔන්න අපි සංස්කරණ නතර කළා. එහෙනම් ඒ බඳු සංස්කරණ මත යැපුණ විඥානයක් දැන් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ ටිකේ සාමාන්‍යයෙන් ඊට වඩා ගැඹුරක් තමයි මම දකින්නේ මොකද ඒක කෙලින්ම සුජුවම ගත්තොත් ඉතින් මේ සිතෙහි ඇති ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති කියලා කියන්නේ එතනදී ඇත්තටම මම මුල් වීමෙන් නේ එතනදී සති කියන්නේ දැන ගැනීම වෙන්නේ නෑ එතන සති කියන්නේ බන්දුජය මහත්තයා මේ සතියට නෙමෙයි සති කියන්නේ ඇති කල්හි කියන එක ඔව් ඇති කල්හි කියන්නේ ඉතින් ඇත්තටම දැන් එතනදී මට වැටුනේ දැන් අපි යමක් තියනවා කියලා දැනගන්නේ අපේ සිත හරහානේ සතිය යදවුනොත්නේ. ඔව්. අපි ඒකට අවධානය යොමුුනේ නැත්නම් අපි යමක් දකින්නේ නැහනේ. එතකොට මට හිතුනේ ඒකයි මොකද ඒක තේරෙන්නේ නැති කමින් තමයි අපි මෙච්ච මොකද අපි භාවනා කරනකොට උනත් දැන් අපි අරමුණක් අරගෙන අරමුණ දෙසනේ බලාගෙන ඉන්නේ. ඔව්. එතකොට ඒ අරමුණෙහි ඔක්කොම හැමදේම දැකලා එතකොට ඒ අරමුණ ගැන අපිට කියන්නේ අරමුණ අපෙන් ගිලිහි යන්නේ ඔය න්‍යායට අනුවනේ ස්වාමීන් වහන්සේ. ඔව් එහෙම කියන්නේ. ඔව්. එතකොට ඒක නෙමෙයිද දැන් මේ අපේ මේ පිරිසට තේරෙන්නේ නැත්තේ. මොකද එතන තමයි තියෙන්නේ මට නම් හිතන්නේ එකම රහස කියලා. ඔව් අනිවාර්යෙන්. දැන් අපි ඇත්තටම භාවනාවේදී ඔය පටිච්චසමුප්පාද න්‍යාය දෙවෙනි කොටසට ගන්න හදන්නේ. මේකේ සමුදය පක්ෂය වෙනුවට නිරෝධ පක්ෂය තමයි අපි දැන් වාසය කරන්න උත්සාහන්ත වෙන්නේ. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. කියන එක තමයි අපි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. එතකොට යම්කිසි දෙයක් ඇති වෙන නම් යම්සේ හේතුවක් තියෙනවා. අපි කරන්නේ මොකද? ඒ හේතුව ප්‍රමාණිකවල නිරුද්ධ කරගෙන, ෂය කරගෙන, ෂය කරගෙන යනවා. එහෙනම් ඵලයක් හටගන්න දැන් අවස්ථාවක් නැති වෙනවා ඊට පස්සේ. ඉතින් දැන් ඒ ඒ සම්පූර්ණ ටික තමයි අපි භාවනාව තුළදී දකින්නේ කියන එක තමයි මට ඇත්තටම අවබෝධ වුණේ ඒකයි මට හිතුනේ මේකට ගැළපෙනවා ඒක ගැන වහන්සේට ඉදිරිපත් කරා. ඇත්තටම අර ඒ න්‍යාය ඕන තැනකට දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු අපේ ස්පර්ශය දිහා බලාගෙන ඉන්නවා. ස්පර්ශය නිසා ඔන්න වේදනාව හටගන්නවා. ඒකට අපි මේ ස්පර්ශය නිසා වේදනාව හට ගැනීම ගැන හොඳ තීව්‍ර අවධානයකින් වාසය කරනවා. පස්සේ පස්සේ උඩට තේරෙනවා හැමතිස්සෙම මේ ස්පර්ශයක් අවශ්‍යමයි වේදනාවක් හටගන්න කියලා හොඳට මේ පරිසම්පාදයේ තුල හිත පිහිට ගන්න. ඊට පස්සේ හිතන්න දැන් ස්පර්ශ ක්‍රමානුකූලව ෂේ වෙලා ගියා ඒව අපි සංස්කරණ නොකර හිටියා. දැන් ඔන්න ස්පර්ශ නැහැ. එහෙනම් ඉතින් වේදනාවකුත් නැහැ. කියලා එතකොට ඒ නිරෝධ පක්ෂය කෙනෙකුට සමාහට තේරෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු කෙනෙක් තේරෙනවා මේ උපාදාන තියෙනකොටමයි භව තත්වයක් ඇති වෙන්නේ. يعني හිත මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මට අරයා වෙන්න ඕනේ. මට මෙයා වෙන්න ඕනේ කියලා ඉතින් අර යම් හෝ තත්වයක් ඇති කර ගැනීම, යම් හෝ භව තත්වයක් තුල වාසය කිරීම. ඒක වෙන්න නම් ඊට කලින් උපාදානයක් වෙන්න. ප්‍රතියා මොකද කරන්නේ? අපි හිතමු උපාදාන නොකර ඉන්න උත්සාහන්ත වෙනවා. උපාදාන පත්‍ය බහෝ කියන එක වළක්වන්න උත්සාහන්ත වෙනවා. සියම් වෙලාවකදී උපාදාන නොකරන තත්වයකට යාපත් වුනොත් දැන් ඉතින් කෙනෙක් ඉඳීමක් සම්බන්ධයෙන් එයාගේ පැවැත්මක් සම්බන්ධයෙන් හැඟීමක් පහළ වෙන්න බෑ. මම ඉන්නවා කෙනෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියලා හැඟීමක් පහළ වෙන්න බෑ. මොකද ඒකට වමනා කරන උපාදාන සියල්ල නිකන් වැලකිලා ගිහිල්ලා. ඒතර ඒ උපාදාන නොකරන తত্ত্বය සාක්ෂාත් කරා නම් ඔන්නය ඔන්නය මේ ඒ තුලින් හටගන්න භව తত্ত্বයත් අපි වළක්ව ගනිමින් ඒකට අනුග්‍රහ කරමින් අනවශ්‍ය දෙයට උපාදාන අපි තුලින් සක්‍රිය කරන්න යන්නේ නැතිව අර ප්‍රතිපදා තුලින් හදාලා දීපු ඒ தත්ත්වය මේ ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙන්න තියෙනවා. එහෙමයි සරලව. පැහැදිලි. වහන්සේට විදුක් බව නිවන් ප්‍රාර්ථනා කරනවා දරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා නිර්හානට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ නිරීක්ෂණ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. එක පළවෙනි එක තමයි සක්මන් භාවනාවේදී දෙපතුල්වල ස්පර්ශයේ අවධානයට කොට සතිය බලවත් කොටගෙන පරයන්කට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතා ශරීරය සමාන්තරවගෙන හිත කිසි දෙයක් අරමුණු නොකොට ඇවිදීම ක්‍රියාවලියක් ලෙසගෙනත් සිහිය තීව්‍ර නොකොට පරයන්කට යන්නත් පුළුවන්. මේ වඩා මේ සුදුසු කුමන්ත ස්වාමීන් වහන්සේ දෙවෙනි එක හොඳයි. يعني දෙවෙනි එකේදී ඇත්තටම අර හිතේ සමබරතාවයේ තියෙනවා. හිතට ඉන්න පුළුවන් බරපතල විදිහට එකක්වත් ඇසුරු නොකර ඒ தත්ත්වය අරගෙන යන්න පුළුවන් නම් පරයන්කේට තවත් ඒ தත්ත්වය වර්ධනය කරන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ක්‍රමෙන් සතිය බලවත් වුණාම පිම්බීම හැකිලිම ඒව මුකුත්ම අහුවෙන්නේ නැහැ. ස්තූපේ අහුවෙන්නේ නැහැ. සිහිය බලවත් නෑ සිහිය බලවත් වුණාම හැබැයි යමක් තියෙනවා නම් ඒ ටික අහුවේවි. හැබැයි ඒ දේවල් නිකන් දැන් ගෙවිලා ගිහිල්ලා වගේ තියෙනවා නම් ඉතින් අහුවෙන්නේ නෑ. ඒතකොට සිහියෙන් ඉන්නවා. හැබැයි හිත උපාදාන කරන එක වැලකිලා තියෙනවා. දැන් අර දැන් අපි කාලයක් වැඩේ කරගෙන යනකොට දැන් අරමුණු නැතිව නෙමෙයි අරමුණු තියෙනවා. නමුත් හිත දැන් ඒවෙන් අයින් වෙලා ඉන්න පුළුවන් රටාවක් හදාගෙන තියෙනවා. රූප පේුණාට, සද්ද ඇහුණාට, ගඳ සුවඳ දැනුණාට ඒවා ඔස්සේ යන්නේ නැතුව හිත ඉන්නවා Tamange පාඩුවේ. එයා විවේකයෙන් ඉන්න දැන් පුරුදු වෙලා තියෙනවා. ඒක වැරදක් නැහැ. ඉතින් අපිට පුළුවන් නම් හිතන්න පරයන්කට ගිහිල්ලා හිත කොහේවත් පිහිටවන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඉතින් ඒකේ වැරද්දක් නැහැ. දැන් මුලදී අපි කරන්නේ කොහේ හරි හිත පිහිටවලා ඒ පිහිටපු තැන තියෙන ආදීනව ටික යට වටහලා දෙන්නයි හදන්නේ. හිතන්න දැන් අපි අදත් කතා කළා මුල් කාලෙදී අපි අවස්ථානුකූලව ප්‍රයෝජනේ සලකලා මේ කය ඇසුරු කරන හිතක් හදා ගන්නවා කියලා. කායනුපස්සනාදී ඒතර කාය ඇසුරු කරන හිතක් හදා ගන්නවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තිනවා. බුදුරජාණන් වහන්සේ කායගත සති සූත්‍රයේදී විස්තර කරනවා. අජ්ජත්තං අජ්ජතිතං චිත්තං සම්තිත්‍ත්‍ති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියලා. මෙකන් දැන් ඇතුළතම හිත ඕන නතර වුණා. ඇතුළතම යම්කිසි දෙයක් අරමුණු කරගෙන යා වාසය කරනවා. පුටුවක් තියලා වාඩි කරවලා ඉඳෙව්වා වගේ. දැන් ඉතින් ඇතුළතම හිත ඉන්නවා. ඊට පස්සේ ඉතින් එතනින් නතර කරන්නේ නැහැ. මේ ඇතුළත තියෙන යථා ස්වභාවය යාට පෙන්ලා දෙනවා. මේ රූපයේ තියෙන අදා ස්වභාවය. ඒක තියෙන කැඩෙන බිඳෙන ගතිය. මෙතන ඝන සංඥාවෙන් ගන්නව වෙනුවට මෙතන තියෙන්නේ රාශියක්. මෙතන කෑලි ගොඩක එකතුවක්. මේ নানা ප්‍රකාර අන්දමින් දැන් මෙයා මේ අල්ලගෙන ඉන රූපයේ තියෙන අදා ස්වභාවය පහළ කරලා මේ අවබෝධ කරලා දුන්නාම දැන් මෙතනත් එයාට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි අපි ඒක එතනතින් විපස්සනාදි කරලා දෙන්නේ. සුන්දරයි ස්වාමීන් ඊළඟට මේ නිරීක්ෂණ ටිකක් පරියන්කේදී ඇතිවන චිත්ත ඒකාග්‍රතාවයන්හි චලනයන් ටික වේලාවකින් දිස්සන බැවින් එය අතහරිමි. එවිට නැවතත් එවැනි ඒකාග්‍රතාවයන් නැවතත් ඇති වේ. ඒ වායේද ටිකක් වෙලා යනකොට චලනමය ස්වභාවයක් දකිමි. ඊළඟට පර්යංකේදී හෝ සාමාන්‍ය අවස්ථාවලදී ඇතිවන චිත්ත ඒකාග්‍රතාවයන් වලදී විනිවිද ස්වභාවය පැහැදිලි බවක් දකිනවා අභ්‍යන්තර බාහිර බවක් නැහැ නිකන් කවන් දෙයක් වගේ මට හිතෙන මුකුත් නැහැ දැන් මේ ඔළුව හරීම අහුවෙන්නම නැද්ද මන්ද බාහිරයි අභ්‍යන්තරයි ඔක්කොම එකටමයි ගිහිල්ලා තියෙන්නේ හරි ඊළඟට පසුගිය මාස 5ක් පමණ කාලයකදී අවස්ථා තුනකදී සාමාන්‍ය පරිසරයේ වාත ස්තර චලනය වන්නක් මෙන් දැක්කා ත්‍රිමාන ස්වභාවයක් එකේ තිබ්බේ මේක විස්තර කරන්න අපහසුයි ඊළඟට නිරීක්ෂණය ඕනෑම අවස්ථා කම්පන ස්වභාවය අරමුණු කළ හැක. එයද අරමුණු කළ යුත්තේ එසේ නැතහොත් සිතට අරමුණු නොගෙන සිටීමද කළ යුත්තේ. ඔව් දැන් ඔය දෙකම ප්‍රයෝජන සලකලා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ කම්පන චංචල තියෙන ස්වභාවයක් හොඳට නැවත නැවත අරමුණු කිරීම හරහා ඒ කිසිවක් අරමුණු නොකර සිටීමේ හැකියාවක් හිත තුළ ගොඩ නැගෙනවා. අර අර දේවල් ඇසුරු කිරීම තුළ හිත තේරුම් ගන්න මේවැය තියෙන ආදීනම. මේවැය තියෙන කැඩෙන බිඳෙන ස්වභාවය. මේවා තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, මගේ පාලනයෙන් තොරවයි මේවා තියෙන්නේ කියන අවබෝධය තමයි යාට එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? යා දැන් ඒවා තිබුණට ඒවා ඇසුරු නොකර දැන් එයාගේ නිදහසේ. එයාගේ විවේකයක ඉන්න එකක්වත් උපාදාන නොකර ඉන්න එකක්වත් ඇසුරු නොකර ඉන්න පුළුවන් හැකියාව දැන් එයාගේ හිතේ ඇති වෙනවා. නිසා ඒ ඒ ඒ හැකියාව හිතේ පහළ වෙන තුරු අපි අරවා ඇසුරු කළා ඒ අය තියෙන යථා ස්වභාවය පෙන්ලා දෙන්නත් අවශ්‍යයි. ඊට පස්සේ ඒ අවබෝධය පහළ වුණාට පස්සේ තවදුරටත් ඒව ඇසුරු කරන්න යන්න අවශ්‍ය නැහැ. දැන් ඉතින් හිත විවේක වුණා නම්, උපාදාන නොකර ඉන්න පුළුවන් නම්, අනිශ්චිතව ඉන්න පුළුවන් නම්, ඒ தත්ත්වයට තමයි අනුග්‍රහ කරන්න තියෙන්නේ. ඒ නිසා තමන් බලන්න දැන් මොන වගේ අවබෝධයක්ද දැන් හිතේ තියෙන්නේ? මේවා තවදුරටත් ඇසුරු කරන්න ගියාම හිතට වෙහෙසයිද? නැත්නම් හිත තවදුරටත් කැමැත්තෙන්ම මේ තියෙන ඒවා තියෙන කැඩෙන බිඳෙන ගතිය අනිත්‍ය ලක්ෂණය දකිමින් වාසය කරනවාද? කැමතිනම් හිත ඒ ටික තව ටිකක් බලන්න අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න තව ටිකක් අවස්ථාව සලස්සලා දෙන්න. කිසි වරදක් නැහැ. ඔක තේරුම් ගත්තා කියලා වැඩියක් වෙන්නේ නැහැ. මොකද අවබෝධයක් පහළ වෙන්නේ. ප්‍රඥාවක් වැඩෙන්නේ. ඊට පස්සේ ඒකේ යම් යම් පමනකට පැමිණියාම හිතම කියාවේ දැන් නම් මට මේ ටික එපා වෙලා ඔක්කොම නිකන් බොඳ වෙලා කිසිම රසයක් නැහැ මේවා. එයාටම දැන් ඕනේ තනියෙන් ඉන්න. මුකුත් නොකර ඉන්න දැන් එයාම කියාවේ. මට දැන් ඕනේ මුකුත් නොකර ඉන්න. කියලා එයාම කියාවේ. එතකොට මුකුත් නොකර ඉන්න දෙන්න. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව රම්යාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ. එදිනෙදා ජීවිතයේදී සහ භාවනාවේදී ඇතිවූ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහන්නයි මම මේ ඉදිරිපත් උනේ. මම දැන් හුඟක් උත්සාහ කරනවා මගේ සිත හඳුනා ගන්න. ඒ කියන්නේ මගේ සිත මේ වෙලාවේ රාග සිතක්ද, ద్వේෂ සිතක්ද, එහෙම නැත්නම් මෝහ සිතක්ද කියන එක මට රාග සිත සහ ద్వේෂ සිත බොහොම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ස්වාමින් වහන්සේ. නමුත් මෝහ සිත කියන එක මට ඒක මොකද්ද මෝහ සිත කියන එක තවම හරියටම පැහැදිලි නෑ. මට තේරෙනවා රාග සිතක් ඇති වෙන්නෙත් මෝහය නිසා, ද්වේෂ සිතක් ඇති වෙන්නෙත් මෝහය නිසා කියලා. නමුත් මෝහය විතරක්ම මුල් වුණු සිත සිතකුත් ඇති වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් පුළුවන්. දැන් හිතන්න හිත නිකන් ලොකුවට රාගයකුත් නැහැ, දේශයකුත් නැහැ. හිත නිකන් හැබැයි විසිරීලා තියෙන්නේ. එක තැනක හිටින්නේ නැහැ. විතරක් තියෙන්නේ මෝහයක්. ඒ කියන්නේ එක තැනක හිටින්නේ නැහැ. අරමුණෙන් අරමුණට පැන පැන පැන පැන යනවා. හිතේ නැහැ කිසි එකලසක්. එතන තියෙන්නේ ඔන්න වික්ෂිප්ත වෙච්ච ගතිය. වික්ෂිප්ත වීම මොහයට මොහේ එක පැත්තක්. එහෙමයි. ඊළඟට තවත් පැත්තකින් කියන්න පුළුවන් මම ඉන්නවා. මම අරයා. මම අහවලා. මම මෙයා. කියලා මේ මමත්වයේ පහළ වීම කෙනෙක් පුජ්‍යලයක් වීම කියන එකත් මොහේ එක පැත්තක්. ඒතකොට එතන එතන රාගයක් දේශයක් කියලා ලොකුවට නැහැ ගන්න, පේන්න නැහැ. හැබැයි මම ඉන්නවා. මම ඇවිල්ලා අහවලා කියලා අර ලොකු මාන්නක්කාර ගතියකින් පුජ්‍යල භාවයකින් කටයුතු කරනවා. එතනක් තියෙන්නේ මොහයක්. එතනක් තියෙන මොහයක්. ඇත්තටම අර කිව්වා වගේ මෝහය අල්ලගන්න ටිකක් අමාරුයි. අර රාගයේ, ద్వේෂයේ තියෙන ඒ ටිකක් ගොරෝසු ගතිය පහව ගියාට පස්සේ තමයි ওই මෝහය අල්ලන්න ලේසි. මොකද එතකොට මෙයා කැපිලා මෙයා එතකොට මෙයාව විතරක් අපිට කොටු කරලා අල්ලගන්න පුළුවන්. එහෙම. ඔව්. ඔව්. බොහොම හොඳින් පැහැදිලි වුණා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දිනව දහම් ගැටලුව පාලිතට ඉදපත් කරන්න පුළුවන්. ගරු සයන්සින් අසර ඇහෙනවද? ඔව් ඇහෙනවා. සයන්ස් මම සාමාන්‍ය වැඩිපුරම කරන්නේ මේ සක්මන් භාවනාව. මට මේ අදහසක් ආව ඒක ස්වාමීන් වහන්සේගෙන් අහන්න හරිද කියලා ඒක. සාමාන්‍ය මේ සක්මන් භාවනාවේ සාමාන්‍ය ස්පර්ශ ගොජයක් තමයි ඇති වෙන්නේ දෙපයටම. පස්සේ ඊට ඊට පස්සේ ඒකට පෙරපසු නොවි ආයේ වේදනා ගුජියකුත් ඇති වී නැති වී යනවා. එතකොට මේක අපි දිගටම කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ඊට පස්සේ අපි ඒක මට පේන විදිහට ඊට පස්සේ දැන් අපි ඒක ණය විපස්සනා ක්‍රමයට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ පංච විපංච විඥාන මේ මේ මේ විපංච විඥාන වලටත් කියන්නේ ආයතන වලටත් පංච ආයතන පහටත් අර විදිහටම අරමුණු ගෝචර වෙනවා ගෝචර වෙනකොටම වේදනාවක් ඇති වෙනවා නැති වෙනවා. ඒකස ඒකට ලලු මට්ටමින් අපිට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. බොහෝ විට ඒවා විපාක සිත් වගේ යනවා. ඉතින් මට හිතෙනවා සායන්නාස මේ කරන ක්‍රියාවලිය එක්තරා විදිහක මේ සිත තත්ත්වගත කිරීමක් කියලා. ඒ කියන්නේ මේ විදිහට තත්ත්වගත කරපුවාම අපේ සිත ටියුන් කරගත්තාම ඒ කායන පස්සනාවෙන් හෝ මේ sorry සක්මන් භාවනාවෙන් හරි එකක් වෙනත් කායන ප්‍රසන්න ක්‍රමයකින් මේ தත්තගත කිරීම තමයි අපිට මේ දිගටම අපේ ජීවිතයේ අපිට බොහෝ අවස්ථාවලදී භාවිතා භාවිතා කර වෙනකොට කියන තත්ත්වගත කිරීම හරියට සිදු වුණාම අඩු ගන්න දවසේ ඇහැරලා ඉන්න සුළු කාලයක හරි අපෙන් වෙන කර්මපත අඩු වෙනවා නේද කියලා. ඒතර මේ ඇත්ත නැතිවීම අන්තිමට සිතට හැම්බෙලා නිකන් පුරුදු වෙනවා, ටියුන් වෙනවා ඊට පස්සේ මේක. ඉතින් එහෙම හිතුවොත් වැරදි ස්වාමීන් වහන්සේ <clears throat> නෑ ඉතින් වැරදි නැහැ මෙහෙම කියත හැකියි. දැන් අපේ හිත දැනට වැරදි ප්‍රෝග්‍රෑම් එකක් තමයි දැන් අපේ හිතේ යන්නේ. තත්ත්වගත වෙලා තියෙන වැරදි වැරදි ක්‍රමයක්. නෑ මං කියන්නේ දැන් හිතන්න දැක් දෙයක් දැක්කහම මේක හරි ලස්සනයි. මේක දිගට තියෙන දෙයක්. මේක මගේ. කියලා එහෙම හිතන හිතන රටාවක් තමයි අපේ හිතට පුරුදු වෙලා තියෙන්නේ. බඳු අන්දමකින් තමයි අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ. ඉතින් කාලාන්තරයක් තිස්සේ මේ විදිහටම හිතලා ලස්සන රූපයක් දැක ගමන් ඉතින් මට ඒක ඕනේ. මගේ කරගන්න ඕනේ. ඒක හරි ලස්සනයි කියලා ඒකෙන් බැඳිලා. ඉතින් එහෙම ඒක අල්ලගන්න, බදාගන්න රටාවක් තමයි අපේ හිතේ පුරුදලා තියෙන්නේ. දැන් ඔන්න ඔය රටාව ගැන ඒකේ තියෙන ආදීනව ටික, ඒකේ තියෙන අපි හිතමු අඩුපාඩුකම් ටික එයාට පෙන්ලා දෙන්න, පෙන්ලා දෙන්න. ඉතින් වෙන ප්‍රෝග්‍රෑම් එකක් දැන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉතින් එතකොට தත්වගත කිරීමක් කියනට වඩා දැනට වෙච්ච தත්වගත වීමේ තියෙන ආදීනව පෙන්වා දීමක්. ඒකේ තියෙන දුර්වල තැන් පෙන්වා දීමක් අපි කරනවා. හිතන්නේ යම් වෙලාවක හිත කිසිවක් උපාදාන නොකරන තත්වයකටපත් වුනොත් මොකක්වත් ඇසුරු නොකරන තත්වයකටපත් වුනොත් එතෙන්දී අපි මොකක්ද ඒතර තත්වගත උනායි කියලා කියන්නේ. අපිට කියන්න එතකොට අපිට කියන්න වෙනවා මේක තමයි අනිශ්චිතවාදී කියලා මට පේන්නේ. අනිවාර්යයෙන්. ඒක වෙනස් කරනවා දැන් අපි. ඒකට තමයි අනිශ්චිතයි කියන්නේ. අර ටියුන් එක වෙනස් කරනවා. හරි හරි. දැන් ඒකට අනිශ්චිතයි. ඒකට අනිශ්චිත බව තුලත් මේකේ යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා අර කලින් වෙච්ච මේ රත්වගත වීම හරහා. එතන යාගේ ආශ්‍රව තාම තියෙනවා. අනුසේ ධර්ම තාම ක්‍රියාත්මක වෙනවා. නිසා අපිට නොපෙනෙන දැනට සක්‍රිය නොවෙච්ච රත්වගත වීම ටිකක් තාමත් මේකේ යට තියෙනවා. ඒතර ඒ ටිකත් එහෙනම් ගලවලා දාන්න ඕනේ. එතකොට තමයි ඉතින් අපිට කියන්න වෙන්නේ විමුක්ත සිතක්. කිසිම අර වගේ තත්ත්වගත වීමකින් තොරව නිදහස් වෙච්ච හිතක්. ඔව් අපි විපස්සනා කරනකොට ස්වාමීන් වහන්සේලා අර වැය සූත්‍රයේ වාගේ කොහොම තන තනරිල්ල ගැවිදිනවා වාගේ අපි ඒක මේ ආත්මෙ නම් නෙමෙයි මට වෙන්නේ. තමයි තව ගානකින් වෙන්න පුළුවන්. ඇත්තටම අපේ ස්රෝතේට ගඟට බැස්සහම මේක ටික ටික ටික ටික ටියුන් වෙවි මේවැය තියෙන ආධිනව දකින්නවා එතකොට. මේක ඇති ඇති නැතිවීම දකින්නවා. හේතුඵලවාදයේ දකින්නවා. ඊට පස්සේ අපි ඕනනම් සමහර විට වෙනත් අපි ධර්මයේ දුන්න දකින්න දකින්නවා මේව සමහර විට. එතකොට ඒ ඒ ඒ වෙනස් වීම සිදුවිලි සිදුවිලි කවදා හරි අපි මේ මේ මේක ඇත්ත ඇති සැටිය දකින්න එතකොට අපි ප්‍රපංච කරන්න යන්නෙත් නැහැ මේක ඒක එතනින් නැතු වෙනවා එච්චරයි ඒ කියන තත්ත්ව කවදා හරි මම කියන්නේ මට ඒක හිතවි කියලා ඒක ඒ ඒ මාර්ගය මේ ධර්මයේ පෙළක් කියලා මේ යන්නේ කියලා පෙළක් හිතුණා ඒක මම හරි හරි ඒ කියපු කතාව හරි මේක තමයි කරන්නේ ඔව් <laughs> ඒක දැන් උදාහරණයක් වශයෙන් මම දැන් දන්න දැන් ස්වාමින් වහන්සේලා <clears throat> නිකන් මම කියන්නේ දැන් උදේ දානේ දාන ගත්ත පස්සේ පැය 18කින් තමයි ඊගාව දාන්නේ වලට. එතකොට සිත සිත කවදාවත් කියන්නේ ඊට පස්සේ මැද හරියදී ජංකයම ගන්න කියලා. ඒ වගේද අපිත් කරන්නේ ඊ ඉතනත් කරන්නේ යම් කිසි මම දැන් තත්ත්වයට ඒක කරනවා ටික ටික බලක් කරලා කන ප්‍රමාණය අඩු කරනවා. එතකොට මනස කියනවා නෑ ඔබ චුට්ටක් කාපුවම ඇති. වැඩිපුර කන්න ඕනේ නෑ කියලා එයා එයාව ටියුන් කරගන්නවා. මේ වගේ දෙයක් තමයි මම තමයි හිතුනේ මේ ස්වාමීන් වහන්සේද. එතකොට අපිට දැන් අර සිත් ඇති වෙනකොට දවාමාන්නේ ඉතින් මේ පංචද්වාරක සිද්ධියනකොට ඒවා කොහොම නිකන් විපාක සිත්වාදයෙන් යන්නේ යන්න පටන් ගනී කියලා හිතනවා කර්ම සිද්ධ වෙන්නේ හම්බුන ඇත්ත මේ කතාව ඇත්ත කියන්නේ අපි කර්ම සිදු වෙන මට්ටම පුළුවන් තරම් අඩු කරනවා. ඒ කියන්නේ අතීත කර්ම මතුවේවි. අතීත කර්ම මත අලුතෙන් කර්ම සකස් කරන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. ඒයි සායන. ඒයි සායන. තාත්තා කුචි ප්‍රශ්නයක් තියෙන සායන දැන් මම මේ සක්මනහරහා ධාතු මනසිකාරයේ වඩනකොට මට නිකම් පළක් කියලාට හිතට එනවා අර අර වායු ධාතුවෙන් කකුල උස්සනකොට එහාට යනවා ඉවෙනි දිය බැලීම සුදුසු නැහැ කියලා පළක් කළාට එන එක ඒක නියම් හිතට අර කරත්තේට කරත් ඉස්සලා ගොන කරත් ඉස්සලා දැම්ම වාගේ දෙයක් කියලා හිතනවා මට දැනගන්න ඕන දැන් ඒ වගේ දෙයක් දැකීම හොඳ නැහැ නේද කියන එක දැන් ධාතු මනසිකාරයේ වඩනවා නම් සක්මන භාවනාව තුළින් අපි අර අර වායු ධාතුවෙන් මේව හැට මෙහාට යනවා ඒව නෙමෙයි නේද බලන්න ඕන සාමාන්‍යයෙන් නෑ ඒ කියන්නේ ඒක ඍජුව අපිට දැනෙනවා නම් කමක් නෑ හිතන දැන් කකුල චලනය වෙනවා කකුල චලනය වෙනකොට නිකන් හිතන්න මහත්යාගේ හිත නිශ්ශබ්ද තියනවා කියලා නිශ්ශබ්ද තියනවා කියනකොට තමයි හිත කියවන්නේ හිතට පොතේ කරුණු මතක් වෙන්නේ හිත මේ මේ පොතේ කරුණු පොතේ තියෙන සංඥා මතක් කර කර මතක් කර කර පණින්න යන්නේ නැහැ ඉස්සරහට. හැබැයි මහත්යටම දැනෙනවා මේ චලනයක් සිද්ධ වෙනවා. ඒ චලනයට යම්කිසි මේ ඇතුළතින් එන චේතනාවක් මුල් වෙනවා. ඔය ටික නිකන් මහත්තයට පේනවා. එහෙනම් වරදක් නැහැ. එතකොට ඉතින් අර මේ කරත්තේ ඉස්සරහින් බැදලා නැහැ. කරත්තේ පස්සෙන්න තමයි ඉන්නේ. ඒ කියන්නේ අත්දැකීමට මුල් තැන දෙන්න ඕනේ. එහේ ඊතර ඒ නයුත අපෝතිජ වායු පටි වල තියෙන ඒ ගුලිය වෙනස් වීම නේද බලන්න තියෙන්නේ. තමක් නෑ. ඔව් දැන් සමන්ට ඔව් විවිධ විදිහට වැටහෙන්න පුළුවන්. මේ වැටහෙන ආකාරය හොඳට තේරුම් ගන්න උත්සාහන්ත වෙන්න. කොහොමද මේවා එකිනෙකට එක්ක උදව් කරන්නේ? කොහොමද මේවා එක්කෙනෙක් ඉස්සරහට එන්නේ? ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ? ඒවයෙත් කොහොමද වෙනස් වීමකට ලක් වෙන්නේ? කියලා ඉතින් ඒ Tamanට පේන දේ තුලින් තමයි අවබෝධය ගොඩනගා ගන්න තියෙන්නේ. මොකද දැන් ඉස්සක් වෙලාවට වෙන්නේ දැන් අපි ඔය වගේ දේවල් කරද්දී අපි අර අහලා තිබිච්ච දැනුම පොතේ කියවපු දේවල් ඇවිල්ලා එයා ඉස්සරහට පැනලා ආන්න මේක මෙහෙමයි වෙන්නේ මේක මෙහෙමයි වෙන්නේ කියලා තාම උනේත් නැහැ අපිට තාම දැනුනේත් නැහැ එහෙම දෙයක්. එයා ඉස්සරහට පයින්න ගන්න. ඒක ඒක ඒක නතර කරගන්න අවශ්‍යයි. සාවිනාස දෙරුවන් සන්නයි බොහොම පින් සාවිනාසයට දෙරුවන් සන්නයි. දහම් ගැටලුව ලාලනීට ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. sorry මේ ලාලනී නෙමෙයි මේ කතා කරන්නේ බන්දු ලාලනී හස්බන්ඩ් නේ ෆෝන් එක යූස් කරලා. හරි. මම මේ අද ධර්මදේශනාවට සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ. ඔව්. අහන ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් අහන්න. දැන් සමාධියට වෙලා සතිය පිටවලා දැන් අද කියන විදිහට ඊට පස්සේ ඒ ඥාණයට යම පාදාන්නේකට ඇලීම නිසා ඒ ඥාණයෙන් එතකොට ඒ ඒ ඇලීම ඒ උපාදානයම කාම ඡන්දය වෙනවාද කියන එක එහෙම වෙනවා නම් එතනින්ම ඒ ධානයක් නැති වෙලා එතකොට කාම ඡන්දය ඇති වෙනවා කියන්නේ පංච නිවරණ ඇති වෙනවා ඒක නිසාම සමාධියක් නැති වෙනවාද නෑ එහෙම කියන්න බෑ. මෙතන කියනවාද කියන එක. නෑ එහෙම නෙමෙයි. නෑ එතෙන්දී අතරම ධ්‍යාන මට්ටමේදී අපි අර මහත්යත් කිව්වා වගේ නීවරණ පහම පැත්තක කරලායි තියෙන්නේ. ඒවා දුර්වල කරලායි තියෙන්නේ. ඒතර කාම ඡන්දයක් ඇති වෙනවා කියලා කියන්න බෑ. හැබැයි හිත යමක් උපාදාන කරලා තිනවා කියන්න පුළුවන්. ඒතර දැන් අපි හිතන්න දැන් ධ්‍යාන මට්ටමකදී රූපාවචර ධ්‍යානයකදී අපි මේ කතා කරන්නේ සාමාන්‍ය කාම ලෝකයේ නෙමෙයි. ඒතර රූපාවචර මට්ටමක් කතා කරන්නේ. ඒතර එතනත් හැබැයි රූප රාගයක් තියෙනවා. ඒ රූපීය දැනෙන සූක්ෂම අන්දමේ කායික මානසික සුවයට හිත ඇලෙන්න පුළුවන්. ඒක උපාදාන කරන්න පුළුවන්. ඒ ස්වාමීන්. ඔව්. බොහොම පිං. මට හිතලා තිබුණේ මේක අර සතියේ ඉන්නකොට වගේ මම උපාදානයක් කිව්වම ඒකෙන් සාමාන්‍ය උපාදානයක් සාමාන්‍ය දේවල්කට ඇති වෙන පඥානයේදී වෙන්නේ ඊට වැඩිය වෙනස් ඊට වඩා සූක්ෂම ඊට වඩා සූක්ෂම අන්දමේ උපාදානයක් වෙන්නේ. ඔව් ඔව්. බොහොම පින්නා ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ සරණයි. හොඳයි ඊළඟ සරණයි. ඊළඟ ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. ඊළඟ සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. සම්මාස මේ දුක ගැන පොඩි ගැටලුවක් තියෙනවා සම්මාස පොඩ්ඩක් निराකරණය කරගන්නයි කතා කරේ. දැන් සම්මාස දුක කිව්වහම වේදනාවක් විතර තියෙනවා. දුකක් දැන් උපදීම දුකක් කියලා අපි ගත්තා. අනිත් තැන් වල දුකක් කියලා ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? කියන්නේ විඳින වේදනාවක් තියෙනවා. සමහර විට වේදනාවට අමනාප ගතියක් උත් වෙන්න පුළුවන්. අරමුණේ හිටින ඒ කියන්නේ අරමුණට ඒ අමනාප සිත එන්නත් පුළුවන්. ඊට වඩා දෙයක් එතන තියෙනවා සංවාද. ඔව් ඊට වඩා දෙයක් ඉතින් අපේ තියෙන අපේ තියෙන මෝඩකමට ඉතින් අපි හදාගන්න පුළුවන්. ඉතින් කායික වේදනාව මත අපි මානසික වේදනාවක් හදාගන්න පුළුවන්. ඒක තමයි පුළුවන් තරම් අඩු කරගන්න කියලා කියන්නේ. එතකොට කායික වේදනාව ඉතින් අපිට නවත්තන්න බෑ. ඒක තියේවි. පුළුවන් ද අපිට ඒ පමණකින් අතර කළා ඒක මත මානසික වේදනාවක් මානසික දුකක් හදාගන්න නැතුව අපේ පාඩුවේ ඉන්න පුළුවන්ද? එහෙමයි සමනත දැන් එතනට දැන් මම ඔක ගොඩක් මේ මේ දවස් කීපයක් මොක දුක පොඩොත් ගැන පොඩක් විමසුවා. ඉතින් දැන් එතකොට සමහර විට දැන් මට මගෙන්ම සමහර වෙලට ඔය දුක දන්නේම නැද්ද දුක දැකලම නැද්ද දෙන්නේ එහෙම කියලා පස්සට ගිහින් බැලුවා. එතකොට ඉතින් අර අපි අඬපු අවස්ථා තියෙනවා කියලා එතනට යන්න පුළුවන්. හැබැයි ඉතින් එතනත් ඒ විඳපු වේදනාවක් තිබුණා. නමුත් ඒක දුකට ඇඬුව නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අරමුණට අවනාපයක් එක්කලා ඇඬුව මිසක් දුකක් එතනක් තිබිලා නැහැ කියලා හිතෙනවා. අද නෙමෙයි එතන එහෙම නෑ ඉතින් දුක කියන්නේ දුකක් අඬන විදිහක් ගත්තා නෑ ඉතින් වේදනාව කියන එක ඉතින් අපි එතන දුකක් කියලා තමයි සලකන්න වෙන්නේ දැන් කොහොමද ඉතින් දැන් ඔය දුක කියන එක ලොකු පරාසයක් දැන් අපි මේ මුළු කයම දුකක් විදිහට තමයි සලකන්නේ වේදනා සියල්ල දුකක් විදිහට සලකන්න පුළුවන් හිතේ පහළෙන සංඥා සියල්ල දුකක් විදිහට සලකන්න පුළුවන් වෙනත් වශයෙන් කියනවනේ ඒකට ඇති කරගන්නා උපාදානය නිසා දුකක් පහළ වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් උතන කොයි මොකක් හරි දෙයක් උපාදාන වෙලා තියෙනවනේ. එක්කෝ රූපීය කයක් භෞතික දෙයක් උපාදාන වෙලා තියෙන්න පුළුවන්. එතකොට එහෙනම් දුකක් පහළ වෙන්න පුළුවන්. නැත්නම් වේදනාවක් ඒකක් අල්ලගෙන ඒක බදාගෙන ඒක උපාදාන කරගෙන ඉන්න පුළුවන්. එතකොට ඉතින් දුකක් පහළ වෙන්න පුළුවන්. නැත්නම් සංඥා ගොඩක් අල්ලගෙන උපාදාන කරගෙන ඉන්න පුළුවන්. එතකොට දුකක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතේ පහළන යම්කිසි සංස්කාරයක් නැත්නම් හිතේ පහළන යම්කිසි චිත්ත ස්වභාවයක් ඒක අල්ලගෙන ඒක උපාදාන කරගෙන ඒක මත පිහිටගෙන ඉන්න පුළුවන්. එතකොට එතකොටත් දුකක් පහළ වෙන්න පුළුවන්. ඒතර මේ උපාදානස්කන්ධ පහම තමයි දුකක් කියලා කියන්නේ. සමාවෙන් සමනත් ඒතර විඳින විඳින දෙයක් තියෙනවා මිසක් ඊට වඩා දෙයක් තියෙනවා සමනා. ඒ කියන්නේ ඒ කියන්නේ වේදනාවක් තියෙනවා. ඒක අපි සැප දුක කියලා ලේබල් කරලා තියෙන එක ඇත්ත. නමුත් එකම වේදනාවක් විදිහට ගත්තොත් වේදනාවක් තියෙනවා. ඒක ඒක ඒක විඳින එකකුත් තියෙනවා. නමුත් දුකක් එතන එතන දැන් මෙහෙම ඔය ඒක හරියට ලේබල් කරලා ඒකට. ඒක අපි බලන විදිහට. දැන් එතකොට අපිට කෙනෙකුට සැප වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් වෙන්න පුළුවන්. කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට සැප වේදනාවක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් වේදනාවක් තමයි. ඉතින් හැබැයි ඕක උපාදාන නොකර සිටිනවා නම් දුකක් පහළ වෙන්න විදිහක් නැහැ. වේදනාව වේදනාව වශයෙන් තියේවි. එච්චරයි. ඇතිලා නැතිලා යනවා. එයා ඔව් එයා යාගේ පාඩුවේ ඇතිලා නැතිලා යනවා. අපි අපේ පාඩුවේ ඉන්නවා. එතකොට ඉතින් දුකක් පහළ වෙන්න විදිහක් නැහැ. ඒක තමයි. දුකක් කියලා දුකක් කියලා ගන්න තැනක් නැහැ. වේදනාවේ තියෙනවා අමනාප භාවය හෝ මනාප භාවය තියෙනවා. ඒ නිසා අපි ලේබල් කරන එකට සැපයි දුකයි කියලා ලේබල් කරනවා. ඒ අනුවම දුකක් එතන. ඔව් ඊට පස්සේ හිතන්න දැන් අපි ඒක දැන් මේ ලේබල් කරන එක අඩු කළා. ඊට පස්සේ ඒකට ඔහේ යන්න ඉඩ ඇරියා. අපි ඒවා කරේ තියෙන නිකන් දැන් විරාගී බවක් තියෙන. එහෙමනම් ඉතින් එන්නෙන දුක අඩු වෙනවා. එහෙමයි සමහරවිට ඒක ඒක තමයි දිගටම දැන් ඒක තමයි ගන්න ගන්න දෙයක් නැහැ කියලා අනිවාර්යයෙන්ම අපි සතිපට්ඨානය වඩන්න වඩන්න අනිවාර්යයෙන්ම දුක අඩු වෙන්න ඕනේ. මොකද අපි අපි අපි ක්‍රියාත්මක වෙන්නේ දුක්ඛ සත්‍යය තුළ. මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා වඩන්නේ දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය කියන ඒරියාස් දෙකේ. ඔන්න ඔන්න මේ අපි තුමු මේ ක්ෂේත්‍ර දෙකේ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තුළ අපි ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න දුක්ඛ සමුදය අඩු වෙනවා. ඒ කියන්නේ ඒවට තියෙන තණ්හාව, ඒවට තියෙන බැඳීම, ඒවට තියෙන ඇලීම ඒක අඩු වෙනවා නම් කියන්නේ දුක්ඛ සමුදය අඩු වෙන්න ගන්නවා. ඒක අතහැරෙනවා. හේතුව අතහැරෙනවා. ඊට පස්සේ එහෙනම් දුක්ඛ නිරෝධයකට තමයි යන්නේ හිත. දැන් ඉතින් දුක ලොකෝට හටගන්නේ ඒක නිකන් හට අරගත්තේ කොහේ ඒ වෙලා යනවා. ඒක උපාදානයක් නොවන නිසා එතකොට දුක අඩුවීමක හිත පිහිටනවා. දුක්ඛ නිරෝධයක හිත පිහිටන්න ගන්නවා. එහෙමයි සමනස් දැන් එතකොට සමනස් දැන් අමන මනාපයි මනාපයි කියලා ඒක නැහැම කියලා මම කියන්න කැමති නැහැ සමහර තැන්වල ඇති. නමුත් බොහෝ විට ඒ අමනාප මනාපටත් වඩා වේදනාව වේදනාවක් දැනෙනවා. ඒක හරි විඳින බව දන්නවා. එතකොට සාමාන්‍යයෙන් අමනාපකට ආයේ ලේබල් ගහන්න යන්න ඕනද? සද්දන කර ආයේ අමුතෙන් ගහන්න ඕන ලේබල් එකක් නැහැ. නැහැ නේද? දුකක් කියලා දැනෙන්නේ නැහැ. ඔය ඉතින් දුකක් අවශ්‍ය නැහැ. <laughs> යන්න දෙන්නයි තියෙන්නේ. එන එකට ඔහේ යන්න දෙනවා. එතකොට ඒකනේ දැන් අපි කියන්නේ දැන් දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒව පෙන්නන මේවකේ. ඒ කියන්නේ අපි දැකපු දේ වතින් නතර කරනවා. ඇහුණ දේ එතනින් ඉවරයි. නාසයෙන් දිවට කයට දැනෙච්ච දේ එතනින් ඉවරයි. හිතට ආපසුතිවිල්ලක් එතනින් ඉවරයි. එහෙමනම් එහෙමනම් මොකද වෙන්නේ? අපි ඒකෙත් නැහැ, මේකෙත් නැහැ, අතරමැද්දක් නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? ඒසේවන්තෝ දුක්ඛස්ස. එහෙනම් මේකම තමයි දුකේ කෙලවර. ඒ කියන්නේ දුකක් තියෙන්න බෑ. අපි මේ විදිහේ ප්‍රතිපදාවක් නම් අනුගමනය කරන්නේ. එහෙමනම් අපි විඳින දුකක් අපේ හිතේ දුම්නසක් අසතුටු වීමක් අපේක්ෂා භංගත්වයක් එහෙම පහළ වෙන්න විදිහක් නැහැ. දුකේ කෙලවරේ තමයි අපි වාසය කරන්න උත්සාහවන්ත වෙන්නේ. මම එක් හදන්න නැතුව, පුජ්‍යලේ හදන්න නැතුව, එතනට එතන ගිහිල්ලා පදිංචි වෙන්නෙත් නැතුව, මෙතන පදිංචි වෙන්නෙත් නැතුව, අතරමැද පදිංචි වෙන්නෙත් නැතුව එකක්වත් උපාදාන නොකර වාසය කරනවා නම් මෙයම දුකෙහි කෙලවරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි සාන්ති. ඉතින් දැන් මේ දුක නැති දුකක් මේව කරන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දුක නැති වෙන්න ප්‍රතිපදාවක් තමයි වඩන්නේ. ගොඩක් පින් සිද්ධ වෙනවා සාමයන්ත පැහැදිලි. මොකද මට දැන් මට හිතුණා මට දුක තේරෙන්නේ නැද්ද? මම දුක අඳුරන්නේ නැද්ද කියන තැන් වලට ආය ආයෙත් ගිහින් වගේ මේවා කරනවා. මොකද අර ඒකත් එක්ක නෑ ඔබ වහන්සේ කියපේක බොහොම පැහැදිලි ගොඩක් ඉන්සිදන සමනස තවත් එක දෙයක් තියෙන සමනස ධර්මයේ තුල තියෙනවා සමනස මම දන්නේ නැහැ මං හරිද දන්නේ නැහැ එක තුනක් එකට සම්පාද වෙන ගතියක් මොකක් හරි එහෙම තියෙනවා සමනස ඒ කියන්නේ දැන් අර වහන්සේ මේ මොකද්ද උද්දේශ විභාග සූත්‍රයේ අර මේ විස්තර කරේ සමනස මේ බාහිර අරමුණකට හිත විසිරෙන්නේ නැතුව ධානයකට හිත ඇලෙන්නේ නැතුව විඥානේ මමයි කියලා හඟින්නෙත් නැතුව ඉන්නකොට ජාති ජරා දුක්ඛ ඒක ගැන කිව්වනේ. ඒ තුන හරියටම ඒ කියන්නේ ඒක අවබෝධයේ වචනේ තේරුමෙන් ඒක කියනකොට හරි හිතනකොට හරි මහා ශුන්‍යතාවයක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් වෙන්න පුළුවන්. ඒ තුනේ. ඔව්. ඒ කියන්නේ දැන් අතන දැන් ඉතින් ශුන්‍යතාවය කියලා කියන්නේ දැන් ශුන්්‍යතාවය කියන මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශුන්්‍යතාවයට දෙන අර්ථකථනය තමයි සත්වපුජ්‍යල භාවයකින් ආත්මයකින් තොර ස්වභාවයකින්. ඒතර සත්ව සත්වපුජ්‍යල භාවයකින් ශූන්‍යයි. ඒතකොට දැන් දැන් දැන් අපි අතන කෙනෙක් හදන්නෙත් නෑ මෙතන කෙනෙක් හදන්නෙත් නෑ. එහෙමනම් ධානයක ඇලිලත් නෑ. උපාදාන නොකරන තත්වයකුත් හිත හිතේ තියෙනවා. එහෙමනම් ඒතර කෙනෙක් හදන්න කියලා තැනක් නෑ. භව තත්වයක් හදන්න විදිහක් නෑ. එහෙමනම් අන්න ශුන්‍යයි. ශුන්‍යතාවයක් තියෙනවා. එහෙමයි සම්සේ නෑ ඒක හිතනකොට ඒක හරි තේරුමෙන් හිතනකොට එකපාරක් හිතුවා. ඒකේ දෙවනි පාරේ තමයි තුන්වෙනි පාරේ හිතන්න දෙයක් නෑ. එතන සම්පූර්ණම ලොකු ශුන්‍යතාවයකට එතන එනවා. ඒක අර වහන්සේගෙන් මම එහුවේ තුනක සමපාතයක එහෙම එහෙම ධර්මයේ මුකුත් විස්තරයක් නෑ සම්හාස. ඔව් තුනක සමපාතය කෙසේ වෙතත් ඉතින් අපිට කියන්න පුළුවන් අර එතනත් නෑ මෙතනත් නෑ අතර මැදත් නෑ කියලා බුදුහාඳුරෝ ඉතින් අර ඒ විදිහට මේක අර මේ මේ නිරවුල් කරලා දෙනවා. නේව හුරං න උභේමන්තරේ නේව ඉද නේව හුරං න උභේමන්තරේ මෙතනත් නෑ කෙනෙක් මෙතනත් කෙනෙක් හදලා නෑ අතරත් කෙනෙක් හදලා නෑ මේ දෙක අතරත් කෙනෙක් හදලා නෑ ඉතින් එතකොට මේ සියල්ලෝ ඒ මම හදන්න පුළුවන් තැන් වලින් කෙනෙක් පුජ්‍යල භාවයක් හදන්න පුළුවන් තැන් වලින් ඔන්න නිදහස් කළා දාලා. ඒතර ඒ ඒ අවස්ථා තුනම ඒ අන්තයයි මේ අන්තයයි මැද අන්තයයි කියන අන්ත තුනම එහෙනම් අතහැරලා. දැන් ඔය මජ්ජේ සූත්‍රයේදී කතා කරන්නේ උභෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. උභෝවන්තේ විදිත්වාන. අන්ත දෙක දැනගත්තා. අපිට අතීතාන්තය දැනගත්තා අනාගතාන්තය දැනගත්තා. ඊට පස්සේ ඒක ඒක දැනගෙන ඒක අත්හැරුණා. මජ්ජේ මන්තා නලිප්පති. ඊට පස්සේ මධ්‍යේ අන්තයක් තියෙනවා. ඒක තමයි අපිට වර්තමානය කියලා කියන්නේ. ඒකෙත් නුවණින් වාසය නොකර ඉන්නවා. ඒකත් නුවණින් අපිටම ඇසුරු නොකර ඉන්නවා. උපාදාන නොකර ඉන්නවා. ඉතින් එහෙම බැලුවොත් අන්ත තුනක් තියෙනවා. අන්ත තුනම කොහොම හරි ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් කරහා අත්හැරලා දාලා තියෙනවා. ගොඩක් පිං සිද්ධ වෙනවා සම්මාසේන. තිරුවන් සරණයි සබාන්තරේ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි සම්මා. ඊළඟ දහම් ගැටළු යෝෂි ඉදිරිපත් කරන්න පුළුවන්. භගවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට අද දේශනාවෙන් ප්‍රශ්නයක් තියෙනවා මන්න. දැන් අද සූත්‍රයේ අන්තිම හරිය වගේ සඳහන් වුණානේ ස්වාමීන් වහන්සේ උපාදානේ නැති ස්වභාවය හිතේ පවතිනකොට අපිට රූපයේ විපරිණාමය අනිත්‍යතාවය ඇති වෙනකොට විඥානයේ වැටීමක් ඇති වෙනවා කියලා. විඥානයේ වැටීමක්? ඔව් තේරෙනවා ස්වාමීන් වහන්සේ නෑ එහෙම එකක් නැහැ. يعني මේ දැන් මම ආයෙත් පෙන්වන්නම් මේ මේක. දැන් අන්තිම හරියදී එන්නේ අර ධ්‍යාන පැත්ත ගැන කතා කළා. ඊට පස්සේ තියෙන්නේ උපාදාන මුකුත් නොකර ඉඳද්දී හිත අපේ ඇතුලේ ලොකු සක්කාය දිට්ඨියක් තියනවා නම් මේ උපාදාන නොකරන தත්ත්වේ වාසය කරන්න බෑ. ආයෙත් ගිහිල්ලා මොකක් හරි ආ උපාදාන කරනවා. ඔව්. ඊට පස්සේ අපේ සක්කාය දිට්ඨිය නිසා ඊට පස්සේ අපි හිතන්න ක්‍රමානුකූලව අවබෝධය තුළින් ඒ ටික වළක්වා ගනිමින් ගියොත් ඔන්න උපාදාන නොකරන තත්ත්වය තුළ වාසය කරන්න පුළුවන්. ඉතින් චකිතයක් තැති ගැනීමක් පහළ නොවි උපේක්ෂාවෙන් එතන ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මේ සිංහල අනුව වැටෙන විඥානය නොවේ කියලා ස්වාමීන් වහන්සේ. මොකද්ද ඒ? මම කෙලින්ම මේ පාලියකින් ගියේ න රූපස්මින් වා අත්තානං තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාම අඤ්ඤතා භාවෙන නච රූප විපරිණාම පරිවත්ති විඥානං හෝති දැන් මෙහෙමයි දැන් හිතන්න අපේ මොකක් හරි දෙයක් අපි තුමු අපේ කය අපි අල්ලන් හිටියා දැන් මේ කය අල්ලගෙන ඉන්නේ කය මම කියාගෙන ඉන්නේ කයට පුදුමාකාර ආදරයක් තියෙන්නේ ඉතින් ඔන්න මොකක් හරි වෙලා කයට ලෙඩක් හැදුනා දැන් එතකොට මොකද වෙන්නේ ඉතින් කය අල්ලගෙන හිටිය මනුස්සයාට දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් මේක මට ඕන විදිහට දැන් තියාගන්න බෑ මේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කියලා ඉතින් අර කයේ විපරිණාමය යාට ලොකු ගැටලුවක් වෙලා. ඒකෙන්ම දැන් හිතේ ලොකු චකිතයක් පහළ වෙලා බයක් පහළලා මම මැරෙයිද කියලා බලනවා, කය කඩන් වැටෙයිද කියලා බලනවා. දැන් ලොකු හිතේ වික්ෂිප්ත බවක් ඇති වෙලා මොකද මේ කය දැඩිව ග්‍රහණය කිරීම නිසා. ඔය දෙයම වේදනාවලට වෙන්න පුළුවන්, සංඥාවලට වෙන්න පුළුවන්, සංස්කාරවලට වෙන්න පුළුවන්, විඥානවලට වෙන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. එක එක ස්කන්ධයක් අරගෙන මේ අන්තිමට තියෙන්නේ රූප විපරිණාමය හරහා නැත්තම් මේ වේදනාව විපරිණාමය හරහා මේ කුමක් හෝ දෙයක විපරිණාමය වෙනස් වීම හරහා ඒක අන්‍ය ස්වභාවයකට පත්වීම හරහා හිතේ චකිතයක් පහළ වෙනවා ඒක අපි කොයිතරම් දුරට අල්ලගෙන ඉන්නවාද කියන කාරණය මත දැන් අවබෝධයෙන් අපි දන්නවා නම් මේවා කොහොමත් විපරිණාමයට ලක් වෙනවා කොහොමත් මේවා අනිත්‍යයි මගේ පාලනයෙන් තොරයි ඒ බඳු අවබෝධයක් නම් තියෙන්නේ ඒවා වෙනස් වුණා කියලා මෙයා කම්පාවකට ලක් වෙන්නේ නැහැ මෙයා දන්නවා මේවා කොහොමත් කැඩිලා බිඳලා යනවා කොහොමත් මේවා අනිත්‍යයි කියලා ඉන්නේ අවබෝධයාගාව තියෙනවා. එහෙමනම් අන්න පරිදස්සනාවක් පහළ වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. මේ මේ විපරිණාමය දැනෙන්නේ ස්වාමීන් වහන්සේ උපාදානයේ නැති ස්වභාවයේ ඉන්නකොට නේද ස්වාමීන් නෑ නෑ විපරිණාමය කොහොමත් වෙනවා. නෑ විපරිණාමය ඇවිල්ලා ඒගොල්ලන්ට අදාළ දෙයක්. ඒක අපි කරන එකක් නෙමෙයි. මේ දැන් රූප විපරිණාමයේ ලක්වීම වෙනස් ස්වභාවයේ ලක්වීම තමයි ඒකේ යථා ස්වභාවය. කොහොමද ඉතින් ඒගොල්ලෝ වෙනස් වෙන්නේ? වේදනාජ කියන જાතිය අපි වෙනස් කරනව නෙමෙයි. ඒගොල්ලෝ කොහොමත් වෙනස් වෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ යථා ස්වභාවය. අපි අපිට ඒක අපිට ඒක පේනවා. අපිට ඒක දැනෙනවා. අපි ඒක නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කිරීම හරහා අපි තේරුම් ගන්නවා මේගොල්ලෝ මං කියන දේ අහන්නේ ඒගොල්ලන්ගේ යථා ස්වභාවය තමයි අනිත්‍ය වීම, අනිත්‍යත්වයටපත් වීම, විපරිණාමයකට ලක් වීම. තමයි ඒගොල්ලන්ගේ යථා ස්වභාවය. ඉතින් මට බෑ මේගොල්ලන්ව පාලනය කරන්න. කියලා අපි තේරුම් ගන්නවා. හරි. ඔව්. නැත්නම් මේ අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට ප්‍රත්‍යක්ෂව යනන මේ රූපවල විපරිණාමය අනිත්‍යතාවය ස්වාමීන් වහන්සේ දැන් එහෙම පෙනෙන්න ගත්තාම ඒකට පුරුදු වෙලා ඒ ඒ ස්වභාවයෙන්ම දිගටම ඉන්නවා කියලා දැනෙන තත්ත්වයක් ඇති වෙනවනේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ උපාදානයේ නිසා කිසිම උපාදානයේ ඉන්න නිසායි මේ අනිත්‍යතාවය පේන්නේ නැත්තේ. හ්ම් හැබැයි දැන් මේ අනිත්‍ය දැන් අනිශ්චිත ස්වභාවයේ ඉන්න ඉන්න ඒ ඒ තත්ත්වයේ ඉන්න කාලේ වැඩි වෙනකොට මේ අනිත්‍යතාවය නිරන්තරයෙන්ම පේනවනේ. දැන් ඒක තමයි සිතේ සාමාන්‍ය ස්වභාවය වෙන්නේ. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. පෙරලීමක් වගේ එහෙම වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නෑ එතෙන්ද මෙහෙමයි. දැන් අපිට දැන් ඕනේ නම් ඔය අනිත්‍ය ස්වභාවය දකිමින් වාසය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒක වෙනවා තමයි. ඉතින් මට ඒක ගැන මේ හිතේ මොකක්වත් ඒ කියන්නේ අපි ඒකෙන් දුකක් ගන්න නැතිව ඒක ඉතින් කොහොමද දුකයි මට මගේ පාඩුවේ ඉන්නත් පුළුවන්. දැන් ඒක අනිශ්චිතව වාසය කරද්දී හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැහනේ නේද? ඒතර මුකුත් ඇසුරු මුකුක්වත් ඇසුරු නොකරන තත්වයේ දුකක් තියෙන්න බෑ. ඒතර මුකුක්වත් ඇසුරු නොකරන තත්වයේ හිත පවතිනවා නම් ඉතින් එයා දන්නවා මේ ඇවිල්ලා කොහොමත් බාහිර තියෙන සංස්කාර කියන ඒවා අනිත්‍යයි. මම ඒව ඇසුරු කරන්න යාම තේරුමක් නැහැ. මම ඉන්නවා මගේ පාඩේ. මම ඉන්නවා විවේකයෙන්. කියලා එයා ඒතරම ඒ ඒ මොකක්ද ඒකට කියන්නේ අසංකත තත්ත්වයක් තමයි එහෙමනම් ඇසුරු කරනවා කියලා කියන්නේ. සංස්කරණ සංස්කරණයට ලක් වෙන හේතුප්‍රත්‍යයෙන් හටගත්ත කිසිවක් ඇසුරු නොකර ඉන්න දැන් ඉතින් හිත උත්සාහන්ත වෙනවා. එහෙමයි සාමාන්‍ය. ඒක සාමාන්‍ය ස්වභාවය වගේ ඒ කියන්නේ තත්ත්වයට යන්න පුළුවන් හැකියාව ඇති වෙන්න පුළුවන්. පුළුවන් පුළුවන්. ඔව් ඔව් ඒක ඇති කරගන්න ඕනේ අපි. ඒ කියන්නේ අපිට මුලදී ඒක බෑ. හිත අපි අර වගේ නුවණක් කරහා ගිහිලා විපස්සනාවක් කරහා ගිහිලා අභ්‍යාස කරලා තමයි හිත යන්තම් එතෙන්ට ගත්තේ. හැබැයි ඉතින් ඒක නැවත නැවත බහුලීකృత කරනවා. ඒක ඉතින් තව තව වැඩි වැඩියෙන් පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒතකොට පවත්වන්න පවත්වන්න දැන් ඉතින් හිත අඳුන ගන්නවා මේ ඉඳලා තියෙන්නේ මහා මේ නරාවලක ඉඳලා තියෙන පුදුමාකාර දුකක ඊට වඩා මේ ඉන්න පුළුවන් සැහැල්ලුවෙන්. මට මේ ආතතියක් ගන්න නැතුව ඉන්න පුළුවන්. මට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. විවේකයෙන් ඉන්න පුළුවන් කියලා ඔන්න මේ පැත්තට හැරෙන්න ගන්නවා. ඔව්. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. දෙලුවන් සලනයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ඥානා ප්‍රියරත්නට ඉදිරිපත් කරන්න පුළුවන්. අවශ්‍යයි අපි හැමෝම. ඔව්. මේ දිනවල කරගෙන යන භාවනාවන් ගැන මට අහන්න අවශ්‍යයිද? හරි හරි. මට උපදේශ ලැබිලා තියෙනවා අපේ හඳුනේ මේ ප්‍රඥාප්තිය සහ පරමාර්ථය වෙන් කරලා දැනගෙන භාවනා කරන්න කියලා. හ්ම්ම්. එතකොට මම මේ ගැන ලොකු සානංශද කිව්වේ? හඳුනේ? ලොකු සාමින්හන්සද අපේ කිව්වේ? ඔව් ඔව්. වහන්සේගේ උපදෙස් ලැබිලා තිනවා මම ඊයනුව භාවනා කරනවා ඒක හරිද කියලා බලන්න ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගන්නයි කතා කරේ මම පරමාර්ථ ධර්ම ගැන ටිකක් අපි ධර්මය ආශ්‍රයෙන් හොයලා බැලුවා මම හිතන්නේ ඒත් හැබැයි ලොකු සානංශයේ ඔය ඔය වගේම ඔය වගේ උපදේශක් කියලා දෙන්නේ නැත්තේ. ඉතින් දැන් ප්‍රඥප්තිය පරමාර්ථය වෙන් කරගන්න එක හොඳයි. හැබැයි ඒක ඉතින් ওই විදිහට පොත් පෙරලලා පොත් පෙරලලා බලනවා. ආ කමන්නේ නැහැ. මම ඒකත් follow කරනවා. ඔව්. ඒත් ඉතින් අර පොත පෙරලලා බලලා බැලීමමද කිව්වේ කියන එක නම් චොට්ටක් දැනගන්න වෙනවා. මම ඉතින් ඒක ටිකක් මේ විස්තර බලාගෙන මම රූපය ගැන භාවනා කරනවා අපි. ඒක හරිද කියලා අහන්න තමයි ඔබ දැන් රූපය දිහා දැන් මෙහෙමයි. දැන් අපි අභිධර්මයට ගියාම රූප හුඟක් ඉතින් විස්තර කරනවා. රූප 8 20 රූපයක් ඉතින් විස්තර කරනවා. ඉතින් අපි මේ රූප 28 අපේ කය ඇතුලේ හොයන්න ගියොත් ඉතින් ඒක නෙමෙයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පොතේ තියෙන එක අපි මේ භාවනාවක් කරහා සනාත කරන්න නෙමෙයි මේ වෑයම් කරන්නේ. ඒ වෙනුවට සූක්ෂමව රූපය හඳුනගන්න හැටි බුදුහාඳුරු වෙනම කියලා තියෙනවා. ඒක තමයි ධාතු මනසිකාරයකින් කියන්නේ. ධාතු මනසිකාරයකින් පෙන්වන්නේ මේ රූප රූප අපිට දැනගන්න පුළුවන් රූපවල තියෙන ඒ මොකක්ද ඒකට කියන්නේ මේ ලක්ෂණ හරහා characteristics හරහා. කියන්නේ පටවි ධාතුවේ මෙන්න මෙහෙම ලක්ෂණ හයක් තියෙනවා. ඒගොල්ලොන් ඒ ලක්ෂණ හය හරහා තමයි ඒගොල්ලෝ අපිට කියන්නේ මම මේ පටවි ධාතුව කියලා. ඊට තේජෝ ධාතුවේ ලක්ෂණ දෙකක් තියෙනවා උණුසුම් සිසිල් කියලා. ඒ දෙන් ඒ දෙක හරහා තමයි යා අපිට මේ ඉඟි කරන්නේ. ආ මම ඇවිල්ලා තේජෝ ධාතුව කියලා. වායෝ ධාතුවේ තියෙනවා ඔය වගේ සෙලවෙන කම්පණය වෙන ගතියක්. ඒ හරහා තමයි යා අපිට ඉඟි කරන්නේ ආ මම මේ වායෝ ධාතුව කියලා. එතකොට අපි භාවනාවේදී එතන ඥානාරාම සාමණේර වහන්සේ මහත් ලස්සනට කියනවා මෙන්න මේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව දැනගන්න ඕනේ කියලා. මොකද ධාතුන් කතා කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාවයි. අපි දැනගන්න ඕනේ එහෙනම් ඒගොල්ලන්ගේ භාෂාව. එතකොට තමයි අපිට තේරෙන්නේ ආ මේගොල්ලෝ තමයි දැන් ඉන්නේ. මේගොල්ලෝ තමයි දැන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මේ જાතිය කට්ටිය දැන් මෙතන ඉන්නවා කියලා අපි දැනගන්න. එතකොට ඒ දැනගන්න නම් ඔන්නේ ධාතු ලක්ෂණ ටික අපි හොඳට හඳුනා ගන්න ඕනේ. ඒ ධාතු ලක්ෂණ මූලික කරගෙන තමයි අර රූපය දැනගන්නේ අපි. එතකොට අපි හඳුන් මේ ධාතු කොටස් විදිහට මේ විග්‍රහ කරලා විදර්ශනා කරන එක හරියද? අත්‍යවශ්‍ය නැහැ. කොටස් විදිහට කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් අපි භාවනා කරනකොට කුඩා කොටස් විදිහටත් අපිට අරමුණු වෙනවනේ. ඔව් නෑ ඒක ඉබේ වේවි. දැන් හිතන්න අපිට ඉස්සෙල්ලා නිකන් කැටිති කැටිති අහු වුණා. දැන් හිතන්න පටවි ධාතුව තද ගතියක් කියලා අපිට නිකන් තද ගති ගොඩක් ඔන්න අහුවෙවි අහුවෙවි ගියා. පස්සේ දැන් අපි ඒක තවත් සූක්ෂමව බලන්න හදනවා. සතිය හොඳට යොමු කළා, ඒකාග්‍රහිත ඒ වෙතට යොමු කළා බලන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර කැටිත්ත දැන් ඔන්න විසිරෙන්න ගන්නවා. එතන ගන්න පටවේ ධාතු නැත්තම් ඒ ඒ ලක්ෂණ ගොඩක් ඔන්න පේන්න ගන්නවා. මෙතන කලින් නම් තිබුණේ තනි තද ගතියක්. දැන් අපිට දෙනවා මෙතන මේ තනි තද ගතියක් නෑ. මෙතන තද ගති රාශියක්. තද වීම් රාශියක්. ඔන්න අපි දකිනවා. ඉතින් එතකොට තමයි අන්න ඒකේ ඒකේ මේ කියන්නේ මේ ඒකකයක් නැත්තම් ඝණයක් කියන එක අයින් වෙලා එතන මේ ඝණයක් නෑ මේක හොඳට සූක්ෂමව බලද්දි මෙතන තියෙන රසක් රාශියක් කියන ඔන්නේ රාශි සංඥාව අපේ හිතට එන්න ගන්නවා එතනින් තමයි ඝන සංඥාව කඩලා යන්නේ දැන් අපේ පොතේ පොතේ කරන විස්තරය පොතේ කරන විස්තරය එකක් අපි ප්‍රායෝගිකව අත්දකින්නකොට අපිට දැනෙන දේ ඊට වඩා ටිකක් වෙනස් ඉතින්. ඒක තමයි දැනගන්න ඕන ඕනේ. හැමතිස්සෙම මම ඒ විදිහට භාවනා කරනවා. හොඳයි. ගන්න සංඥාව ඉවත් වෙන විදිහට දවස්වල මට භාවනා කරන්න පුළුවන්. හොඳයි. ඒක හරිද කියලා තමයි මට දැනගන්න ඕනේ. ඒ තමයි යන්න තියෙන්නේ. يعني අපිට භාවනාව හරහා යනකොට ඝන සංඥාව අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ වෙනුවට රාශි සංඥාවක් පහළ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ එක එකක් ගානේ සූක්ෂම අපිට බලන්න පුළුවන් නම් ඒ හරහා බොහොම තීව්‍ර අන්දමින් මේවා තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. එහෙම වෙන්න වෙන්න ඊළඟට දැන් මේගොල්ලන්ව අපිට වෙන් වෙන්ව අඳුර ගන්නත් බැරි බැරි වේවි. මේක පටවිද මේක ආපෝද තේජෝද වායෝද මෙහෙම බෑ දැන් ඔක්කොම නිකන් ගොජයක් බවට පත් වෙලා ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා දැන් අපේ හිතේ පහළ වෙන්නේ එක්තරා අන්දමක විරාගී බවක් නිකන් එපා වෙච්ච ගතියක් ඔන්න ඔය පැති වලින් තමයි භාවනාව වැඩෙන්නේ. ඉතින් ඕවා ගැන පොත්වල ඉතින් নানা ප්‍රකාර විස්තර ඉතින් ධාතු මෙච්චරක් තියෙනවා රූප මෙච්චරක් තියෙනවා මේකේ කලාප මෙච්චරක් තියෙනවා කියලා নানা ප්‍රකාර විස්තර තියෙනවා. නමුත් ඒකට වඩා වැදගත් වෙන්නේ අපි මේ භාවනාමය ඥානයක් යනකොට ඒ එකඟ කරපු හිත සමාහිත හිත මේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ආකාරයට අවස්ථා දෙන්නයි අපිට හුඟක් මේ ඉඩ දෙන්න තියෙන්නේ. අපේ හන්තුනේ දැන් එහෙම විග්‍රහ කරගන්නකොට විදර්ශනා කරනකොට ওই නාම රූප ගැන හොඳ අවබෝධයක් අපිට ලැබෙනවා නේද? ඔව් සුතමේ ඥානය හොඳයි. හැබැයි ඉස්සරහින් තියන්න ඕනේ අත්දැකීම. නෑ මේ පොතට වඩා මම භාවනා කරන එක තමයි අගය කරන්නේ. ඔව් ඔව්. අපි හැමතිස්සෙල්ලා එහෙමනේ අපිට උපදෙස් දෙන්න. ඒ භාවනා කරන්නේ. හොඳයි හොඳයි හොඳයි. හොඳයි මට පැහැදිලි වුණා අපි හඳුනේ එක. හොඳයි හොඳයි. පිරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව හය අන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. සන්නාංශ මට පරියංක භාවනාවයි එදිනදා සතිපත්තියම ගැන උපදෙස් ලබාගෙන කතා කළේ. සන්නාංශ දැන් මම ඉඳගත්තාම පරියංක භාවනාව කරනකොට උස්මය සංසිඳිලා මේ හිතත් සංසිඳිලා තියෙන්නේ. හ්ම්. සිතුවිලි බොඳ වෙලා පේන එක දැන් ඊට පස්සේ මට පසුභාගය වගේ සිතුවිලි වල කොහොමද බොඳ වෙන එක ඉක්මනට ඉක්මනට වෙන්න ගත්තා. ඊට පස්සේ දැන් බුඳ වෙන එක එහෙමත් වෙලා දැන් මට එකපාරම ඊයේ කොහොම හරි මම දැක්කා සිතවිලි වල බරගතිය නැතුවම ගිහිල්ලා මට පැහැදිලිම නෑ දැන් බුඳ වෙන එකත්. හරි. නිකන් අස්තිපේන කියන අර මූඩ් සත්වෙන් යන කර ට්‍රාන්ස්පරන්ට් කියන විනිවිද ගිහිල්ලා පේන්නේ දැන් සිතවිලිත් ඒ කියන්නේ වගේ වුණා වගේ එකක් වන්න දැක්කා. සිතවිලිත් බොඳ වෙන එකක් දැන් වෙලා ඉක්මනටම ඒක මට අපහැදලි මොනවද එන්නේ ඒවත් කියන එක ගිහිලා හිස්ප වෙනවා. ඊට පස්සේ මට මම ඉස්සර පැය භාගයක් විතර භාවනා කළේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ පැයකට වැඩි කරන්න කිව්වහම මම මට පැයකට ලම් වෙනකොට කකුල් හිරි වැටෙනවා. ඒ හින්දා ඒක එතකොට මම කකුල් හිරි වැටෙන ගැන සතිමත් වෙනවා. එතකොට සති එහෙම වෙනකොට අර හිරි වෙලා තියෙන ඒ කියන්නේ ගතිය අඩු වෙලා යනවා වේදනාව. ඊට පස්සේ ආයේ මේ හිතට යොමු වෙනවා. එහෙම පැයක් මේ පරියන්ක බාහනේ දෙනෙක් කමක් නැති සවහන්සිය අපලොත් ඉරි වැටෙtti. නෑ එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ උදෙන්දී අපි ක්‍රමානුකූලව වැඩේ කරගෙන යනකොට හිතන්න රූපයත් නිකන් බොඳ වෙලා ගියා, වේදනාත් නිකන් බොඳ වෙලා ගියා, සිතුවිලිත් බොඳ වෙලා ගියා. ඔන්න ඔය බොඳ වෙච්ච තත්ත්වය තුළ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් ඒ තාක් ඉන්න. ඊට පස්සේ දැන් ඉස්සරලා සිතුවිලිනේ දැන් කෙලින්ම හිස් වෙනවා. දැන් ඒවත් මට සිතුවිලි හොයන්නත් බෑ බොඳම් වෙලා හිස් වෙනවා. හොඳයි. ඒ ඒ தත්ත්වය තුළ දැන් ඉන්න පුළුවන්ද කියලා බලන්න අපි තුමු විනාඩි 15ක් ඉන්න පුළුවන්ද? හා 15ට වැඩිය පුළුවන්. පැය භාගයකට වගේ වෙද්දි තමයි අර හිවටින එක මට හිතන්නේ එනවට තේරෙන්නේ. එතනින් නතර කරන්න. එතනින් නතර කරන්න. කියන්නේ හිරිවැටීම දරාගෙන හිරිවැටීමට අවධානය යොමු කරගෙන ඉන්න අවශ්‍ය නැහැ දැන්. ඒ වෙනුවට දැන් අර ඒ උපාදාන يعني අපි කියමු දැන් මේ දේවල් ඔක්කොම තියෙනවා ඔක්කොම නිකන් බොඳ වෙලා තියෙන්නේ හිත ඒව එකක්වත් අගේ කරන්නේ නැහැ ඒවා කෙරෙහිම නිකන් හිත හිත නිකන් එපා වෙච්ච ගතියකින් ඒවා දිහා බලාගෙන ඉන්නවා එන්න ඒ ඒ හැකියාව දැන් දිනු කරගෙන යන්න ඒක අභිභවා අර වගේ හිරි වැටීමක් ලොකු තදබල වේදනාවක් පහළ වෙනවා නම් ඒ කියන්නේ එතනින් දැන් නතර කරලා ආයෙ සක්මන්ට යන්න මම සතිමත් වෙනවා එතකොට හිරිවැටීම නැතුව යනවා. ඉස්සර මම නැවතු එකපාර හිරිවැටෙද්දිම. පස්සේ මට මේ අවබෝධ ලැබුණා හිම කරන්න එපා. ඒකට සතිමත් වෙන්න කියලා. දැන් මට හිරිවැටියට කොටත් ඉන්න පුළුවන්. ආ. ඒක නැතුවත් යනවා. ආ. එතකොට නැවතත් අර தත්ත්වය ගන්න පුළුවන්ද හිත? ඒ සමහරවිට චුට්ටක් ආයෙකින් බලනවා. කොහෙද හිරිවැටෙන තැනට ගෙරින් තර එක්ස්ට්‍රීම් මැෂින් එකක් වගේ අර බලද්දී ඒක යන පයින් සමාජලාට මේට. කමන්නේ. يعني මේ සමබරතාවය පවත්වන්න පුළුවන් තාක් දිගට කරගෙන යන්න. يعني වෙහෙසක් එන්නේ බෑ. දැන් මෙහෙම කියන්නකෝ. දැන් ඔය භාවනාව හරහා ඔය සමබරතාවය පවත්වනවා කියන්නේ වෙහෙසක් තියෙන්න බෑ. යම් වෙලාවක ලොකු ප්‍රබල වේදනාවක් ඇති වෙලා මොන හරි දෙයක් වෙලා හිත ඒකට ඕන්ට වඩා මේ ප්‍රතික්‍රියා දක්වන්න ගිහිල්ලා ඒකෙන් වෙහෙසක් ඇති කර ගන්නවා නම් ඒ කියන්නේ අපි අපේ බැලන්ස් එක නැති කරගත්තා. එහෙයි සයන්ස්. මම එහෙම කරන්න. අනිත් එක සයන්ස් දැන් එදිනදා ජීවිතයේදී මගේ හුස්ම සංසිඳිලා තියෙන්නේ. මට කියන්නේ බලද්දී මේ එක් සමහරවිට ඒ අර එහෙම වෙද්දි මම එකසාරයක් සත්‍යයකට දැක්ක නිකාර මම කියන එක දැන් අර ළඟල් යනවා දැන් එකසාරයක දැනෙනවා අර වතුරට දම්වැල් වලින් බැඳලා දාන ගිලෙන්න යන එකක් වගේ නිකන් මට එහෙම එකක් දැනෙනවා ඇතුලේ. නිකන් දෙගලි දඟලන එක. ඒකට අහුස්ම නෑ නේද? ඒ වගේ වගේ වෙනවා සිද්ධ වෙන්නේ. හරි. ඒක දැන් මම මෙහෙම එදිනදා දැන් වැඩ කරද්දි සතිමත් වෙද්දි මම දැක්කා දැන් හිතට එන සිතුවිලි වෙනමයි මේ කය වැඩ කරන ඒවා ඒවයි බරගතිය නෑ. අ කියන්නේ මමත්වයක් ඒවයි නෑ. හරි. ඒවට මට සිතුවිලි කියන්න මන් දන්නේ මට ඇහෙනවා නිකන් මම අත උස්සන්න කියනවා. ඒ උස්සන්න කිව්වහම ඒකට පුළුවන් හැකියාව තියෙනවා ඊළඟ විදානේ නිකන් මේක උස්සන් ඉන්න. ඒකට මේවත් වෙන්නේ ඒ කියන්නේ මේක මට එතකොට තේරෙන එක තමයි මේ මේක මේ දුවනව මොකක්ක කරන්න මට මේ වචන දාගෙන පාවිච්චි කළා කියන්නේ අත්දැකීම කරන්න දෙයක් නැහැ. හ්ම්. ඒ කියන්නේ හැන්දක් අල්ලන් මං කතා කරනකොට දැන් මම හැන්ද දැන් මං කරන මොකක් හරි කියන්නේ නැහැ හැන්ද වැටෙන්න ඕනේනේ. ඒකට දැන් මං දන්නවා මට ඒකට තේරෙන හිත පිට ගියාත් ඒ වැඩේ වෙලා තියෙනවා. වැඩේ වෙනවා. හරි. ඉතින් අර එතකොට මට තේරෙනවා ඒ කියන්නේ මේක අර අපිව රවට්ටන තැන. ඒ කියන්නේ මේ මේක මේ ඇත්තටම කොහොම මේක දුහන පරිණිමයෙන් මේක හොඳට වැඩ කරන්න පුළුවන්. මම නැතුණා. මම. ඔව් අන්න හරි. කියන්නේ මේකට මම අවශ්‍ය නැහැ මේ පද්ධතිය දුවන්න. ඒසස් මන්ද මන්ද අනිත් පරයන්ක පාවන කියන්නේ සක්මන් කරනකොටත් කෙලින්ම ඔබ හස් මට කිව්වා වගේ මන්ද කෙලින්ම හිත සංසිඳිලා උස්ම සංසිඳිලා පටන් ගනිද්දිම. හරි. එතකොට අර එක එකක් වගේ තමයි ඇවිදින්නේ මම. හරි. එහෙම ඇවිදින දැන් මොකක් හරි දැන් මං බලනවා හිත පයින් වෙලා පෑන්නාම මම බල තාම මං ඇවිදිනවනේ. එහෙනම් දැන් එතකොට බලපන් මේ ඇත්තටම නිකන් පෑන් එකක් ඔන් කළාම ඒක වැහුවත් ඒක මේ කවටේ කරකිනවනේ. ඒ වගේ මේ එක විධානයකට ශක්තියක් තියෙන එක යම් කිසි දෙයක් කරන්න. එතකොට මේක හරි මෙසු හරි මේ ඉනුවන ඒ කියන්නේ මට තේරෙනවා ඒක කරන්න කෙනෙක් නැහැ. ඒ හරි ඒ එන ඒ සිතුවිලි කියන්නේ මම දන්නේ ඒව හරි සට් කෙනෙක් සුමට අයවයි මමත් ඒව දිලා නැහැ. අද මට උස්සන්න. එහෙම කිව්ව ගියා. ඊට පස්සේ අමීම හැරෙන්න. ඒ වගේ තියෙනවා. එතකොට මේ අර මමත්ටි කියන එක එනවා අන්න මේ මේක පෙන්නලා දැන් ඔයා මෙතන ඉන්නවා. එතකොට මේක ඇත්තටම සම්බන්ධයක් නෑ නිකාර අම්බුලුක්ලාසාවි කියන අක්ක පෙන්නලා නංගි දෙනවා අන්න ඒ වගේ එකක් කරගෙන මේ මේ ඇඟ පෙන්නලා සමත් වෙනවා. ඒක ඇත්තටම මේක මම කරන්න දෙයක් නැහැ. හරි. එහෙම එකක් මට දැනුණා. ඊළඟ එක තමයි දැන් දාන මම දාන මොන හරි කළොත් දැන් ඉස්ස දැන් හිතන්න කැමති නෑ. මම ඒක මෙයා කරද්දි මම කැමැත්තක් වෙනවා. ඉස්සට හිස් බවට පයින්නවා. හොඳයි. කිසි වැරද්දක් නෑ. ඒ කියන්නේ දැන් අපිට අපි පොඩ පොඩ තේරුම් ගන්න තියෙන්නේ කොහොමද මේ අතීත සිදුවීම් අල්ලගෙන මමෙක් හදන්න හදන්නේ. මමෙක් ගොඩනගන්න හදන්නේ. අනාගතේ වෙන්න තියෙන දේවල් අල්ලගෙන කොහොමද මමත්වයක්, කුජලයේ වහවයක් ගොඩනගන්න හදන්නේ. මේ සිතුවිලි සිතුවිලි හරහා ඒක නිකන් ප්‍රොමෝට් කරන ගතියක් තියෙනවා. ඉතින් අපි ඒක තමයි දැන් අල්ලගන්නේ. ඒ ඒ කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා කියලා නිකන් එයා අපිව නිකන් අන්දන්න හදනවා. අපි අන්නක අපි ඒකට අහු වෙන්නේ නැතුව දැන් ඒක නිකන් ඔහේ අත්හැරලා දානවා. ඒ සමහර. එහෙම කරනකොට දැන් මට දැන් මම කියලා දැන් බලපු ගාම ඉස්සර මම අර මේ මෙහෙම භාවනා කරන්න කලින් ඇඟෙන් අර ඩිස්කනෙක්ට් වුණ අවස්ථා දෙකක් තිබෙන. එතකොට මම මම මේ කයෙන් එළියට මෙයා වෙලා මම දැක්කා. එතකොට මම පැන්නා. ආ ගියා නේද කියලා. එතකොට මට අවස්ථාවේ මම වෙනසක් දැක්කා. දැන් මෙහෙම කරද්දිත් එහෙම අවස්ථාවට මට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් දැන් වුණ මං කය බැලුවා මට මේස පුටු ඔක්කොම එකක් වගේ පේන්නේ. හරි හරි හරි. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. යන විදිහ හොඳයි. හොඳයි සමන්ස් මම මේ විදිහට පරයන්ක භාවනා කරා යන ඔබ වහන්සේට බොහෝ පිං. හොඳයි හොඳයි හොඳයි. නිරෝගී සුවම වේවා සරණයි. හොඳයි. ඊළඟට හම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අපේ ධර්මයේ 84000ක් ධර්මස්කන්ධය තියෙනවා කියලා ප්‍රයාතන් වහන්සේගේ අපේ විහාරයේ පවතින අපේ මේක ත්‍රිපිටකයේ ඇතුළු වෙනත් පොත්වල ගන්තරෝට වෙන්න තියෙනවද කියලා පොඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද ස්වාමීන් ඔව් එහෙම විස්තරයක් ඇත්තටම මේ නාවයනේ අරිදාන ස්වාමීන් වහන්සේ විග්‍රහ කළා දාලා තියෙනවා. يعني කොහොමද ඔය 84000 හැදෙන්නේ කියලා. يعني සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය ඔය ටිකේ කොහොමද මේ ටික විස්තර වෙන්නේ 84000 කොහොමද හැදෙන්නේ කියලා ගණනය කිරීමක් කළා උන්වහන්සේ මට මතකයි පෙන්ලා තිනවා. මට කියන්නේ සංඛ්‍යාලේඛන අනුව මේ වෙලාවේදී පෙන්වන්න මතක් කරලා දෙන්න නම් බෑ. මං චුට්ටක් හොයලා බලලා මහත්තයාට කියන්න. එහෙමයි ස්වාමී. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් මේ ඉතිරිගල ආරණ්‍යයට සම්බන්ධ මේ අනුරාධපුරේ පස්සේ මේ කරබෑවේ මොකක් හරි ආරණ්‍යයක් හදනවද? ඔව් එහෙම එකක් මේ ගොඩනගාගෙන යනවා මම හිතන්නේ මේ ඔය කියන නැත්තේ කටු කැලියාව මේ හරන්නේ ගැන වෙන්නේ නැති කරබාව කියලා තිබුණා මේ ඒක ආධාර ප්‍රතරක් වගේ එකක්. ආහා. මම හිතන්නේ දැන් අර ලොකු සානාංශයේ අදහසක් තියෙනවා මේ සතිය මූනික කරගත්ත නිකන් ගම්මානයක් වගේ හදන්න මම හිතන්නේ ඒක ගැන වෙන්නේ නැති කීප දෙනෙක් ඒකට මේ අනුග්‍රහ කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා ඒකට මූලික වෙලා කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා මං හිතන්නේ ඒක ගැන වෙන්නේ නැති මහත්තයා කියන්නේ. මට හරියට මතක නෑ කරබෑවද ඔය තැන කියලා. මං හිතන්නේ ඒක වෙන්න ඕනේ. ඒක ගහලා ආ හා හා වෙන්න ඇති වෙන්න ඇති. ඒක ගැන වැඩිදුර විස්තර හම්බ වේවි. මේ මොකද මම දැක්කා මේ ඒකේ ලොකුසානන්සට ඉල්ලීමක් කළා තිබුණා මේ concept එක ගැන තව ටිකක් විස්තර දෙන්නයි මොකද්ද මේ කරන්න යන්නේ කියන්නේ. එහෙම කියලා ඒතර තව වැඩිදුර විස්තර හම්බ වේවි ඉස්සරහට. මොනවා ස්වාමීන් වහන්සේ නෝනටත් ප්‍රශ්නයක් දෙනවා. හොඳයි. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. ඔව්. පශ්චිම භවිකයන් කියන්නේ ස්වාමින් වහන්සේ කවුරුද බෝධිසත්වවරුන්ද? මෙහි අයට එහෙම පශ්චිම භවිකයන් වෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. නෑ පශ්චිම භවිකයන් කියන වචනේ ඉතින් සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා මේ කියන්නේ මේ ජීවිතයේදී නිවන් දකින්න පුළුවන් කියන අදහස ගන්න පුළුවන්. කියන්නේ නෙය්‍ය පුද්ගලයන් ඊට කුඩා කාලයේදී පෙරාත් මෙහෙම වෙලා මේ මෙලව මේ ආත්මෙදී එහෙම ඉපදිලා ඉන්න කෙනෙකුට එහෙම පුළුවන්ද එහෙම වෙන්න පෙරාත්මේ මාර්ගඵල අවබෝධ කෙනෙක් කරගත්ත කෙනෙක් මෙලව ඉපදිලා ඉන්නවා නම් පස්වීම භවික අවස්ථාවට එළඹිලා සිටිනවයි කියලා පොඩි කාලේ ඔහුට හරි අයට හරි දැනගන්න පුළුවන්. ආ ඒකනම් හරියට මම දන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්න දැන් මේ ආත්මේ සෝවාන් වෙලා ඉඳලා එයා මිය පරලොව ගියා. ඊට පස්සේ ඊළඟ භවයේදීත් අපි මනුස්ස ලෝකේ ඉපදුනා. ඒතකොට දැන් මාර්ගඵල වලටපත් වෙච්ච කෙනෙක් තමයි දැන් මේ ඉපදිලා ඉන්නේ. එයා හැබැයි එයා දන්නේ නැතුව ඇති හැබැයි මේ தත්ත්වයක් තියෙනවා කියලා. හැබැයි පස්සේ කාලේ එයා ධර්මයට යොමු වෙලා යනකොට අවබෝධය ඇති වෙනකොට නුවණක් වැඩෙනකොට තමයි එයාට තේරෙන්න පුළුවන් ආ ඒ කාලෙත් මට මේ தත්ත්වය තිබුණා. ඒ නිසා සමහර විට ඒ කාලේ මට මේක තිබිලා අර විවිධ කටයුතු නිසා මේක වැහුණා. හැබැයි ඔන්න නැවතත් මම මේ ධර්මයටපත් වුණා. නැත්තම් ඒ ඒ මගේ තිබිච්ච ප්‍රකෘති தත්වයට නැවතත්පත් වුණා කියලා සමහරට ඒ අවබෝධයට පස්සේ නැවත ධර්මයට එකතු වීම හරහා දැනෙන්න පුළුවන්. මම පැහැදිලි ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ හත්වෙනි ඉන්ද්‍රිය රාතන් වහන්සේලාට පමණද ඇතිවන්නේ කියලා දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ ඒ කුමක්ද? ඔය ඔස්කෙන් තියෙනවා අර අඤ්ඤාතා අඤ්ඤීන්ද්‍රිය ඔන්න වගේ වචන වලින් එන ටිකක් මේ අඤ්ඤීන්ද්‍රිය කියලා එකක් එහෙම කතා කරනවා ඉන්ද්‍රිය ධර්ම පැත්තකින්. එතනදී අර ප්‍රඥා මූලික කරගත්ත රහතන් වහන්සේලාට පහළ වෙන එකක් තමයි මම හිතන්නේ. ඒක ගැනත් වැඩිදුර විස්තර මම චුට්ටක් බලලා කියන්නම්. හොඳයි ස්වාමීන් බොහොම පිං කෙරුවත් සරණයි වාසික දීර්ඝාචි නිරෝගී භාවය ලැබේවා. ඔව් ඔව් හොඳයි. බන්දු ජීව මහත්තයා මේ මාක් හරි තියනවාද ඉදිරිපත් කරන්න? එහෙමයි සාමනාත ඔබ වහන්සේට වෙලාව තියෙනවද පොඩි ගැටලුවක් අර මේ මහත් එක්ක අර මේ ධාතු ක්‍රියාකාරීත්වය ගැන මේ ප්‍රකාශ කරනකොට මට අපේ මේ වැඩිහිටි මෑණි කෙනෙක් එක්ක කතා කරනකොට ඒ මෑණියෝ කිව්වා මේ දැන් චිත්ත කිරිය වායෝ ධාතු කියලා ඉවර වෙලා දැන් අපි සක්මන් කරනකොට අපිට එහෙම කියන්නේ සිතෙන් විධානය දීලා මේ එක එක කොටස් වැඩ කරන හැටි බලන්න ඕන වගේ මට තමයි කියන්නේ නමුත් මම එහෙම කළේ නැහැ. මමත් හිතන්නේ ඒක අත්‍යවශ්‍යයි කියලා. ඒ කියන්නේ දැන් අපි හිතින් මේ මේ කොටස් වැඩ කරන්න ඒ විධාන ලැබෙන ආකාරය එහෙමනම් යන්න අවශ්‍ය නැහැ කියලා තමයි මමත් හිතන්නේ. මොකද අපි දැක්කේ ඇත්තටම ඇවිදින කෙනෙක් ඉන්නවා. නමුත් ඒ ඇවිදීම සිදු වෙනකොට නමුත් ඊට අදාළව ශරීරය තුල මේ යම් යම් ඒ කියන්නේ ධාතුන්ගේ පිම්බීම හැකිලිම් ඒ සමාන තැන්වල ඒ වෙනවා. ඒ වෙන දේ තමයි අත්දැකේ. හරි. එහෙම නැතුව ඒක මේ මේ සිතෙන් ඒ එක එක කොටසින් කොටසට විදාන දෙන ක්‍රමයක් නෑ හිතෙන් අපි ඇවිදිනවා කියන සංඥාව ලැබුණට පස්සේ ආයි හිත මැදිහත් වෙන්න අවශ්‍ය නෑ කියලා තමයි මම අත්දකලා තියෙන්නේ මොකද ඇවිදින එක කය කරනවා ඊට පස්සේ ඔව් ඔව් අපිට ඒ මේ මේ ප්‍රබල වශයෙන් දැනෙන්නේ ඔය ටික. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් චේතනාවක් නිකුත් වුණා. ඒ චේතනාව තමයි මේක දැන් ඔන්න ඇවිදින්න, අතෙන්ට යන්න කියන විධානය. අර ඒකේ සූක්ෂම මට්ටමකදී එක එක පියවරක් පියවරක් ගානේ සමාහයට කුඩා කුඩා චේතනා පහළ වෙනවා ඇති. නමුත් ඒ එක එකක් දැනගන්න අවශ්‍යද කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. අපි කායानुපස්සනාවේ යෙදෙනකොට ඒ චේතනාවට ලොකු තැනක් දීලා එහෙම බලන්න අවශ්‍ය නැහැ. කායानुපස්සනාවේදී හොඳට මේ ධාතු ක්‍රියාකාරීත්වය එක එකක් ගානේ වෙනස් වෙන ආකාරයේ ඒක දකිමින් ඒකට මුල් තැන දීලා ගියා කියලා අඩුපාඩුවක් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම පැහැදිලි මොකද මම අත්දැකපු එකක් මේ දැන් මෙතන සාකච්ඡා කරනකොට එහෙම කියපු නිසා අර අද මහත්යෙක් ඇහුවෙත් නිකන් ඒ හා සමාන වගේ දෙයක්. ඔව්. මට දැන් මේක මතක් වුණා. ඔව්. හොඳයි ස්වාමීන් පැහැදිලි. හොඳයි. ඔබanseට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු.